ඉතින් අද අපි මේ ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය පාදක කරගත්තු ධර්මදේශනා මාලාවක. ගොඩක් වැදගත් කොටසක් ගැන. ඔව්. අපේ අවධානය යොමු වෙන්නේ අර සතර සතිපට්ඨානයේ අන්තිම අඩිතාලමට. ඒ කියන්නේ ධම්මානුපස්සනාවට. හරියටම. විශේෂයෙන්ම ඒ යටතේ එන අර පංච නීවරණ කියන මාතෘකාවට. මේක භාවනාවට විතරක් නෙමේ එදිනෙදා ජීවිතයටත් ගොඩක් බලපාන දෙයක්. ඇත්තටම. හැබැයි මෙතනදී අපි මුලින්ම තේරුම් ගන්න ඕන හරිම වැදගත් කාරණයක් තියෙනවා. මොකද්ද? මේ ධම්මානුපස්සනාව කියන්නේ මේ භාවනාවේ අත්පොත් තියෙන කෙනෙකුට කරන දෙයක් නෙමේ. මූලාශ්‍රවල පැහැදිලිවම කියනවා කායानुපස්සනාව, වේදනානුපස්සනාව, සාචිත්තානුපස්සනාව. ඔව්, ඒ තුනෙන්ම යම්තාක් දොරට මනස පුහුණු කරගත්තු. ටිකක් මෝරපු මනසකට ගැළපෙන ගැඹුරු අභ්‍යාසයක් මේක. ඒ කියන්නේ මේක ආරම්භයක් නෙමෙයි. කොහෙත්ම නෑ යම්කිසි ප්‍රවීණතාවයකට ආවට පස්සේ කරන දෙයක්. එතකොට මෙතන තියෙන ප්‍රවේශයත් වෙනස්. නේද? සාමාන්‍යයෙන් අපි හිතන්නේ හිතට එන බාධක අර කරදරකාරී සිතුවිලි යටපත් කරන්න ඕනේ කියලා. ගොඩක් අය එහෙමයි හිතන්නේ. ඒත් මෙතන කියවෙන ප්‍රධානම අදහස එක නෙමෙයි. ඒ බාධක එක්ක කෙලින්ම ගනුදෙනු කරන එක. මට මතකයි හරිම ප්‍රබල උපමාවක් තිබුණා. සෙබලාගේ උපමාව. ඔව්. හරියට සටන් බිමේ ඉන්න සෙබලෙක් ආරක්ෂිත බංකරයක හැංගෙන්නේ නැතුව කෙලින්ම සතුරාට මුහුණට මුහුණලා සටන් කරනවා වගේ වැඩක් කියලා. ඒක තමයි හරියටම වෙනස. යටපත් කිරීම නෙමෙයි මුහුණ දීම සහ අවබෝධ කරගැනීම. ධම්මානුපස්සනාව කියනකොට අර ධම්ම කියන වචනෙන් ගොඩක් අය හිතන්නේ හොන දේවල් ගැන විතරයිනේ. එහෙම නැත්නම් බුදුන්ගේ දේශනාව වගේ දෙයක් කියලා. ඒත් මෙතනදී ඒක ඊට වඩා පුළුල් අර්ථයකින් නේද යෙදෙන්නේ. නීවරණ වගේ අකුසල් වලටත් ධර්ම කියලා කියනවා. ඒක ටික පැටලිලි සාගතයි වගේ. ඔව් ඒක ඊටාම හොඳ ප්‍රශ්නයක්. සාමාන්‍ය ව්‍යවහාරයේදී ධර්මය කිව්වම අපි හිතන්නේ කුසල් ගැන විතරයි. ඒත් මෙතනදී මූලාශ්‍රය ඒක පැහැදිලි කරනවා අර ධාරයතිදී ධම්මා කියන pāli පාඨයෙන්. ඒ මොකද ඒක තේරුම? ඒ කියන්නේ යම් කිසිවක් එහි ස්වභාවය, එහි ලක්ෂණය දරාගෙන ඉන්නවනම් ඒකට ධර්මයක් කියනවා. ඉතින් ඒ අනුව නිවන වසන ආවරණය කරන ස්වභාවය දරාගෙන ඉන්න නිසා මේ බාධක පහටත් කියන්නේ නීවරණ ධර්ම කියලා. ආ. ඒ කියන්නේ හොඳ නරක කියන ලේබල් එකට එහා ගිය දෙයක්. හරියටම. සංසිද්ධියේ ස්වභාවය කියන අර්ථය තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ අපි කරන්නේ හිතේ ඇතිවෙන මේ සංසිද්ධි ඒවායේ ස්වභාවය එලෙසින්ම නිරීක්ෂණය කරන එක. ඒත් භාවනාව ගැඹුරු වෙනකොට ඒ නිරීක්ෂණය කරන විදිය වෙනස් වෙනවා කියලත් කියවෙනවා. අරමුණටම බැස ගැනීමක් වෙනවා කියන එක. ඒක ප්‍රායෝගිකව දැනෙන්නේ කොහොමද? ඒකට හරිම අපූර්ව උපමාවක් තියෙනවා කෞතුකාගාරයේ උපමාව. කෞතුකාගාරය. ඔව්. හිතන්න අපි මුලින්ම කෞතුකාගාරයක් දිහා දුරින්දන් බලනවා කියලා. අපිට පේන්නේ මොකද්ද? කෞතුකාගාරය කියන සම්පූර්ණ ගොඩනැගිල්ල. හරියටම. ඒක තමයි මතුපිට සටහන. ඒත් අපි ඇතුළට ගිහින් එක පුරාවස්තුවක් ළඟ නැවතිලා ඒකේ තියෙන කැටයම්, ඒකේ හැඩය, වර්ණය වගේ දේවල් හරිම ඕනෑකමින් නිරීක්ෂණය කරන්න ගත්තම මොකද වෙන්නේ? අර කෞතුකාගාරය කියන ලොකු සංකල්පය හිතෙන් අයින් වෙලා යනවා. අන්න ඒකයි. අපි සම්පූර්ණයෙන්ම අර පුරාවස්තුව කියන අත්දැකීම තුල ගිලෙනවා. භාවනාවේදීත් වෙන්නේ ඒකයි. මුලින් ආනාපාන සතිය කියලා ලොකු සටහනක් තිබුණාට භාවනාව ගැඹුරු වෙනකොට හුස්ම කියන අරමුණේ ස්වභාවයටම හිත කිඳා බහිනවා. හරි දැන් ඒක පැහැදිලි. ඊළඟ අපි ආයෙත් අර සෙබලාගේ උපමාවට යමු. ඔබ කිව්වා වගේ මෙතර තියෙන්නේ කෙලින්ම සටන් කරන එක. එතකොට සමත භාවනාවයි විපස්සනා භාවනාවයි මේ සටනට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක මේ විදිහට තේරුම් ගන්න පුළුවන්. සමත භාවනාව කියන්නේ අර සටන් බිමේ ඉන්න සෙබලා ටිකකට ආරක්ෂිත බංකරයකට යනවා වගේ. ඒ කියන්නේ ධානයකට. ඔව්. ධානයකට ගිහි විවේක අරගෙන හිත සංසුන් කරගෙන ආයෙත් සටනට එනවා වගේ වැඩක්. එතනදි වෙන්නේ නීවරණතාවකාලිකව යටපත් කිරීමක්. ඒක ප්‍රයෝජනවත්. ප්‍රයෝජනවත් ඒත් తాවකාලිකයි. ඒ කියන්නේ තුවාලෙට බෙහෙත් දාගන්නවා වගේ හැබැයි තුවාලෙට හේතුව නැති කරන්නේ නැහැ. හරියටම නමුත් විපස්සනාවේදී විශේෂයෙන් මේ සතිපට්ඨාන ක්‍රමේදී කරන්නේ සතුරාට ඒ කියන්නේ නීවරණයට කෙලින්ම මුහුණ දෙන එක. බංකරයට වෙලා හැංගෙන්නේ නැහැ. නෑ. පෙරමුණේම ඉඳගෙන මේ සතුරා ඉන්නේ කොහොමද? පවතින්නේ කොහොමද? ආයෙත් නැති වෙලා යන්නේ කොහොමද කියලා ඒකේ මුල, මැද, අග තුනම තේරුම් ගන්නවා. යටපත් කරනව වෙනුවට අවබෝධ කරගන්නවා. සතුරාගේ සම්පූර්ණ උපක්‍රමයම. එතකොට ආයෙත් ඒ සතුරාට අපිව පරද්දන්න බෑ. ඉතින් මේ සටන් බිමේදී අපිට මුලින්ම හම්ද වෙන සතුරා තමයි කාමච්ඡන්දය. ඉන්ද්‍රිය සුඛයට තියෙන ආශාව. ඔව්. මේක අපි හැමෝම දන්න දෙයක් වුණාට මේකට මුහුණ දෙන විදිහ ගැන මීට කලින් හිතුවේවත් නැති කෝණයකින් බලන්න උපදේශක් මේ මූලාශ්‍රවල තියෙනවා. ඔව් ඒක තමයි පුදුමම දේ. අපි හැමතිස්සෙම හිතන්නේ කාමච්ඡන්දය කියන්නේ ආශාව ඇති වුණාම ඒකත් එක්ක සටන් කරන්න ඕන කියලා. නැත්තම් ඒක යටපත් කරන්න ඕන කියලා. ඔව්. ඒත් මෙතන අවධාරණය කරන වැදගත්ම දේ තමයි ආශාව නැති වෙලාව හඳුනා ගැනීමේ වටිනාකම. ආශාව නැති වෙලාව. ඔව්. ඒක පමණින් එක්කව නෑ. ඒ කියන්නේ ලෞකික දේ අතහැරීමෙන් ලබන සැනසීම සහ නිර්ාමිස ප්‍රීතිය. ඒක හරිම පුදුම අදහසක්. අපි නිතරම අවධානය දෙන්නේ ප්‍රශ්නේ තියෙන වෙලාවට. ඔබ කියන්නේ ප්‍රශ්නේ නැති වෙලාවේ තියෙන සුය අඳුරගන්න එක ඊට වඩා වටිනව කියලාද? අනිවාර්යෙන්ම. ඇත්තටම හිතලා බැලුවොත් දවසෙන් වැඩි වෙලාවක් අපි ඉන්නේ ලොකු කාමචන්දයකින් තොරව. හ්ම් ඒක ඇත්ත. ඒත් අපි මේ නිදහස් සැහැල්ලු සුය භුක්ති විඳින්නේ නැහැ. ඒක ගණන් ගන්නෙ නැහැ. හැබැයි පුංචිම පුංචි ආශාවක් හිතට ආව ගමන් ඒක ඉෂ්ට නොවුනොත් අපි මුළු දවසම ඒ ගැන දුක් වෙනවා. ඉතින් පුහුණු වෙන්න ඕන අර ආශාව නැති නිදහස් මොහොතේ සුවය අඳුනාගෙන ඒක අගය කරන්න. හරියටම. මේක එදිනෙදා ජීවිතයටත් සම්බන්ධ වෙනව නේද? විශේෂයෙන්ම ආහාර ගැනීම වගේ සරල දෙයකදී පවා මේක පාලනය කරන්න පුළුවන් ක්‍රමයක් ගැන කියවෙනවා. ඔව් ආහාර ගැනීම ගැන. ඒත් ඒක ඇත්තටම ප්‍රායෝගිකද? ඒ කියන්නේ ඕනෑම කෑමක් තිත්ත කරවිල කැල්ලක් වුණත් කිරි රස එනකල් හපන්න පුරවන්ද? ඒක ටිකක් අන්තවාදී අදහසක් වගේ නේද ඇහෙන්නේ? ඒක අන්තවාදී වගේ ඇහුණට ඒකේ තියෙන මූලික අදහස හරිම ගැඹුරුයි. කොහොමද? අරමුණ කරවිල කිරිරස කරගන්න එක නෙමෙයි. අරමුණ තමයි දිවේ තියෙන තණ්හාවේ ස්වභාවය තේරුම් ගන්න එක. අපි කෑමක් කටට දාගත්ත ගමන් කරන්නේ ඒ රසය ගිලින්න හදිස්සි වෙන එක. ඔව්. ඒත් හොඳට හපනකොට කෙලෙක මුසු වෙලා ඕනම රසයක සැර බාල වෙනවා. එතනදි වෙන්නේ දිව පිනවීමේ හදිස්සිය වෙනුවට ආහාර ගැනීමේ ක්‍රියාවලිය ගැන සිහිය පිහිටුව ගැනීම. ආ එතකොට දිවේ තණ්හාවට අපි අපාලනය කරන්න තියෙන ඉඩ නැති වෙනවා. ඒක තමයි එතන තියෙන ශිල්පය. එතකොට වැදගත්ම ශිල්පය මොකද්ද? කාමච්ඡන්දය සම්බන්ධයෙන්. වැදගත්ම ශිල්පය තමයි කාමච්ඡන්දය හිතේ ඇතිවුණු පළවෙනි මොහොතෙම මා තුල කාමච්ඡන්දය ඇත කියලා කිසිම විනිශ්චයකින් තොරව දැනගැනීමේ හැකියාව. ඒක එච්චරටම බලවත්ද? අතිශයින්ව. මේක මිනිස්සෙකුට උපතින්ම ලැබෙන අතිවිශාල ශක්තියක්. හිතන්න සුනාමියක් එනවා කියලා තත්පර කීපයකට කලින් දැනගත්තනම් කොච්චර ජීවිත බේරගන්න තිබුණද? අව හිතේ හටගන්නකොටම ඒක දැක ගැනීම කියන්නේ ඒ ආශාවට වහල් වෙලා කරන්න යන විනාශකාරී ක්‍රියාවලින් බේරෙන්න ලැබෙන අනතුරු එංගවීමක්. ඒ දැකීමමයි ආරක්ෂාව. හරියටම. හරි. එතකොට අපි ආශාව ගැන සිහියෙන් ඉන්නවා. ඒත් ඒ ආශාව ඉටු නොවුනාම මොකද වෙන්නේ? එතනින් තමයි වඩාක් වෙලාවට ඊළඟ සතුර මතුවෙන්නේ. ව්‍යාපාදය. එහෙමත් නැත්නම් ද්වේෂය. ඔව්. මේ දෙක අතර පුදුම සම්බන්ධයක් තියෙනවා කියලා පෙන්වා දෙනවා නේද? ඔව්. මෙතන තමයි මේ සාකච්ඡාවේ තියෙන පුදුමම හෙලිදරවක එන්නේ. අපි තරහව ද්වේෂය කියන එක වෙනම ස්වාධීන දෙයක් විදිහට දැක්කට මූලශ්‍රය කියන්නේ ඒක ඇත්තදම වෙස්වැලාගත්තු ආශාවක් කියලයි. වෙස්වැලාගත්තු ආශාවක්. ඔව්. ඒ කියන්නේ අපිට ඕනි දෙයක් නොලැබුණාම යම් දෙයක් ලබා ගන්න තිබුණු අර ආශාවමයි ඊට නුවණ තැනදී द्वේෂයක් විදිහට වෙස් පෙරලගන්නේ. ඒ කියන්නේ මූලික හේතුව තණ්හාව. ගොඩක් වෙලාවට ඔව් මූලික හේතුව තණ්හාව මිසක් ව්‍යාපාදෙම නෙමෙයි. ඒක තේරුම් ගත්තම ප්‍රශ්නෙට මුහුණ දෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතන මේකට ප්‍රතිකාරමේ මොකද්ද? ප්‍රතිකර්මය තමයි මෛත්‍රිය මෙත්තාව ද්වේෂය කියන්නේ හිතේ තද බවක් හැකිලීමක් මෛත්‍රිය කියන්නේ හිතේ පැතිරීමක් කරුණාවක් ඒ දෙක එකට පවතින්නේ නැහැ එදිනදා ජීවිතයේදී කාර්යබහුල කෙනෙකුට මේ මෛත්‍රිය වඩන්න පුළුවව ප්‍රායෝගික ක්‍රමයක් තියෙනවද තියෙනවා භාවනා කරන වාඩි වෙන්න කලින් එහෙම නැත්නම් දවසේ ඕනම වෙලාවක හිතේ තරහක් නොසන්සුන්කමක් තියෙනවා නම් විනාඩි 5ක් 10ක් තමන්ටම මෛත්‍රී කරන එක හරිම ප්‍රබලයි. තමන්ටම. ඔව්. මුලින්ම තමන්ටම. මා තුල තියෙන මේ විකෘති ද්වේෂය මගෙන් දුර වේවා. මම සුවපත් වෙම්මා කියලා හිතනකොට අර තරහවට හේතු වුණ දේවල් ඇත්තරම බාහිර දේවල් වලට වඩා තමන්ගේ හිතෙන් හදාගත්තු දේවල් බව තේරුම් යන්න පටන් ගන්නවා. ඒත් එක්කම ආනතුරු ඇඟවීමකුත් තියෙනව නේද? මෛත්‍රිය කියන දේ පටලවා ගන්න පුළුවන් තැනක් ගැන. අනිවාර්යෙන්ම. මෙත්තාසන්න රාගෝ පවත්තති කියලා කියනවා. ඒ කියන්නේ මෛත්‍රියට ආසන්නව රාගය පවතී කියන එකයි විශේෂයෙන්ම විරුද්ධ ලිංගික කෙනෙකුට මෛත්‍රී කරනකොට ඒ කරුණාව සහ සුබපතාන ස්වභාවය ඇලීමක් එහෙම නැත්නම් රාගයක් බවට පෙරලෙන්න තියෙන ඉඩකඩ වැකි. ඉතින් එතනදිත් සිහිය අවශ්‍යයි. අනිවාර්යෙන්ම ඒක කරුණාවක්ද නැත්නම් ඇලීමක්ද කියලා Tamanම නිරීක්ෂණය කරන්න ඕනේ. හරි අපි ආශාවයි ද්වේෂයයි කියන ප්‍රධාන සතුරෙන් දෙන්න ගැන කතා කළා. ඊළඟට එන්නේ අපිට ගොඩක් සමීප දෙයක්. භාවනා කරනකොට විතරක් නෙමෙයි ඕනෑම හොඳ වැඩක් කරන්න යනකොට මතුවෙන අලසකම, නිදිමත ගතිය තීන මිද්ධය. ඔව් මේකේන හැමෝටම හොඳට හුරුපුරුදු අත්දැකීමක්. මේ මානසික තත්ත්වය පැහැදිලි කරන්න භාවිතා කරන උපමාව තමයි ශීතල වෙලා ගල්වුණු බට කෑල්ලක උපමාව. ගල්වුණු බට. ඔව්. ඒ බට කෑල්ල අපිට පාන්වල ගන්න බෑ. ඒක තදයි නැමෙශීලි නෑ. තීන මිද්ධය කියන්නේ ඒ වගේ හිත වැඩට කර්මන්නේ නැති තද වෙච්ච ස්වභාවයක්. එතකොට ඒ ගල්වුණු බට කෑල්ල පාවිච්චි කරන්න නම් රත් කරන්න වෙනවා හරියටම. හිතටත් ඒ වගේ දෙයක් කරන්න ඕනේද? ඕ වීරියේ හිත උණුසුම් කළාම තමයි තීන මිද්දේ කියන ගතිය නැති වෙන්නේ. ඒකට ප්‍රායෝගික උපදේශ කිහිපයක්ම තියෙනවා. මොනවද උපදේශ? එකක් තමයි ආහාර පාලනය. ඕනෑමට වඩා කෑවොත් නිදිමතයි, ශරීරය බරයි. අඩුවෙන් කෑවොත් බඩගින්න නිසා හිත නොසන්සුන්. ඒ නිසා සමබරව ආහාර ගන්න ඕන. හරි. අනික අනික තමයි අදිෂ්ඨානීය. චිත්තා භික්ෂුණියගේ කතාව මෙතනදී හරිම ආදර්ශමත්. මට ඒ කතාව මතක් කරන්න පුරවන්ද? චිත්තා භික්ෂුණිය වයස්ගතයි නිතරම රෝගීව හිටියේ. ඒත් ඇය අදිෂ්ඨාන කරගත්තා මගේ ශරීරය ලෙඩ වුණත් මම හිත ලෙඩ වෙන්න දෙන්නේ නෑ. අද උත්සාහ නොකළොත් හෙට මීටත් වඩා අමාරු වෙයි කියලා. හරිම ප්‍රබල අදිෂ්ඨානයක්. ඔව්. ඒ අදිෂ්ඨානයම වීරිය කරලා ඇය රහත් භාවයට පත් වුණා. ඒ වගේම අතීතයේ තමන් වීරියෙන් යමක් ජයගත්තු අවස්ථා මතක් කිරීමෙනුත් නැවත ශක්තිය ඇති කරගන්න පුළුවන්. ඒක හරිම බලවත් අදහසක්. එතකොට අපි එනම අන්තිම නීවරණ දෙකකට. මූලාශ්‍රවල මේ දෙක හසුරවන්න අමාරුම නීවරණ විදිහටයි විස්තර වෙන්නේ. හ්ම්. උද්දච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡාව. ඔව්. නොසන්සුන්කම සහ පසුතැවීම සහ සැකය. ඔව් මේ දෙක හරිම සූක්ෂමයි. විශේෂයෙන්ම උද්දච්චය. ඒ කියන්නේ නොසන්සුන්කම. ඒකත් එක්ක කෙලින්ම සටන් කරන්න ගියොත් ඒක තවත් වැඩි වෙනවා. ඒ කොහොමද? හිතන්න හිත විසිරීලා තියෙන වෙලාවක අනේ ඇයි මගේ හිත මෙහෙම විසිරෙන්නේ එක තැනක තියාගන්න බැහැනේ කියලා තරහ ගත්තොත් වෙන්නේ තවත් නොසන්සුන් රෙන එක. ඒකින් කල යුත්තේ මොකද්ද? ඒක හතුරෙක් විදිහට නොදක මා තුල උද්දච්චය තියෙනවා කියලා දැනගෙන ඒක නිරීක්ෂණය කිරීම විතරයි. නොසන්සුන්කම කියන කුණාට්ටුවෙන් බේරුණත් ඊළඟට එනවා සමහර වෙලාවට ඊටත් වඩා භයානක දෙයක්. සැකය. ඒ කියන්නේ විචිකිච්ඡාව. ඕ මූලාශ්‍රය. මේක නිකම්ම භාවනා ප්‍රශ්නයක් විදිහට නෙමෙයි නූතන සමාජයේම අර්බුදයක් විදිහට පෙන්වා දෙන එක හරිම වැදගත්. ඇත්තෙන්ම මේක භාවනා කරන කෙනෙකුගේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. Taman ගැන, Taman යන මාර්ගය ගැන, ගුරුවරයා ගැන මේ හැම දියම ගැන තියෙන සැකය විශ්වාසයේ බිඳ වැටුණු නූතන සමාජයේ මර්බුදයක්. එතකොට මේ සූක්ෂම බාධක දෙකට මුහුණ දෙන්න ප්‍රායෝගික උපදෙස් තියෙනවද? තියෙනවා. නොසම්සුන්කමට තියෙන හොඳම දේ තමයි හිත විසිරෙන හැම වාරයකම කලබල නොවි ආයෙත් මූලික අරමුණට හිත ගේන එක. ඒකටත් උපමාවක් තියෙනව නේද? ඔව් අපූර්ව උපමාවක්. එක පාරට ලොකු වැස්සක් වැස්සම හොඳ ගොවියෙක් කරන්නේ ඉක්මනට කුඹුර හානේක. මොකද ඒ විලාව පහුවනොත් ආයෙත් අවස්ථාවක් නැහැ. ඒ වගේ විසිරුණු හිත මොහොතකට හරි පැහැදිලි වෙනවා නම් ඒ මොහොත අපතේ යවන්නේ නැතුව ඒකෙන්ම ප්‍රයෝජන ගන්න ඕනේ. හරි. සැකයට ප්‍රතිකර්මය මොකද්ද? සැකයට ප්‍රතිකර්මය තමයි අදිමෝක්ඛය සහ බහුශ්‍රත භවය. ඒ කියන්නේ අදිමෝක්ඛය කියන්නේ පැහැදිලි තීරණයකට ඒම. ඒකට ධර්මයේ ඉගෙන ගැනීම, ඒ කියන්නේ බහුශ්‍රත භවය අවශ්‍යයි. Tamange මාර්ගය ගැන සැකනම් ඒ ගැන දැනුම ලබා ගන්න ඕන. ඒ වගේම නිතරම සැකය පතරවන අනවශ්‍ය කතාබහ වලින් ඈත් වෙලා ඉන්න එකත් හරිම වැදගත්. භාවනාවේ යම් දියුණුවක් ලබනකොටත් භයානක තත්ත්වයක් ඇති පුළුවන් කියලා කියවෙනවා විපස්සනා උපක්ලේශ කියලා. ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? ඒක හරිම වැදගත් අනතුරු ඇඟවීමක්. භාවනාවේ යම් දියුණුවක් ලබනකොට හිතේ ආලෝක පේන ලොකු ප්‍රීතියක් සැහැල්ලුවක් දැනෙන්න පුළුවන්. එතකොට සමහරු හිතනවා මම රහත් වුණා මම මාර්ගඵල ලැබුවා කියලා. ඒක ව්‍යාජ දියුණුවක්. ඒකට රැවටිලා මාන්නයටපත් වෙලා භාවනාව අතරමං කරගන්න එක තමයි විපස්සනා උපක්ලේශ කියන්නේ. මෙතනදී තමයි හොඳ ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය මනාව පේන්නේ. අනිවාර්යෙන්ම මේ මාර්ගය ගැන හොඳින් දන්න කල්යාණ මිත්‍රයෙකුගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ඉතින් මේ මුළු සාකච්ඡාවෙන්ම අපිට ගන්න තියෙන පණිවිඩය මොකද්ද? මට හිතෙන විදිහට සතිපට්ඨාන මාර්ගය කියන්නේ හිතේ කිසිම ප්‍රශ්නයක් නැති මල්වත්තක් වගේ සුන්දර පරිසරයක් හදාගන්න එක නෙමෙයි. නෙමෙයිම නෙමෙයි. ඒ වෙනුවට හිතේ යුද පිටියට එන ඕනෑම සතුරෙක් ආශාව, තරහව, සැකය පැහැදිලි සිහියකින් යුතුව දැකලා ඒකේ ස්වභාවය තේරුම් අරගෙන ඒකට වහල් නොවි ඉන්න අවශ්‍ය ශිල්පය දිනු කරගන්න එකයි. හරියටම වැදගත්ම තමයි මේ දේවල් ආරණ්‍යයකට විතරක් සීමා වෙන්නේ නැති එක. ඔව් ඒක ඇත්ත. මේ පංච නීවරණ කියන්නේ අපේ එදිනෙදා ජීවිතේදී කාර්යාලයේදී ගෙදරදී පාරේ යනකොට හැමතිස්සම ක්‍රියාත්මක වෙන දේවල්. කාමච්ඡන්දය, ව්‍යාකාදය, තීනමිද්ධය, උද්දච්චය, විචිකිච්ඡාව. මේවා අපේ ජීවිතේ හැම මොහොතකම මතුවෙන දේවල්. ඉතින් ඒව හඳුනාගෙන ඒවට අනුව කලබලෙන් ප්‍රතික්‍රියා නොකර ඉන්න පුරුදු තමයි ඇතුළාන්ත නිදහසට තියෙන සැබෑම මාර්ගය. එහෙමනම් අපේ සවන්දනයට හිතන්නට දෙයක් ඉතුරු කරමු. මූලාශ්‍රයෙන් නැවත නැවතත් කියලෙන විදිහට නීවරණයකින් ආරක්ෂා වෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒක හිතේ ඇති වුණු මොහොතම ඒ බව දැන ගැනීම. හ්ම්. ඊළඟ වතාවේ හිතට ලොකු කලකිරීමක්, හදිසි ආශාවක්, එහෙමත් නැත්නම් දරා ගන්න බැරි තරහක් ආවොත් ඒකට අනුව ක්‍රියා කරන එක හෝ යටපත් කරන එක මොහොතකට පැත්තකින් තියලා නිකමට හිතින් මෙහෙම ලේබල් කරගත්තොත් මොකද්ද වෙන්නේ? ආ මේ තියෙන්නේ ද්වේෂය, මේ තියෙන්නේ ආශාව, මේ තියෙන්නේ නොසන්සුන්කම. ඒ සරල දැනගැනීම තුලින් ඒ සිතුවිල්ලේ ග්‍රහණයෙන් මිදෙන්න මොන වගේ බලියක් මුදා හරින්න පුරන් වෙයිද? ආයුබෝවන් අද අපි කිමිදෙන්න යන්නේ අපේම හිතේ ගැඹුරට. හැබැයි ඉතින් නිදන් හොයන්න නම් නෙවෙයි. අපේ අවධානය, අපේ සංසුන්කම, අපේ සතුට මේ හැමදේම හැමදාම හොරකම් කරන සිතේ සැඟිවිලා ඉන්න සතුරන් පස් දිනෙක් වඳුරගන්න. හ්ම්. අපි මේ කතාබහට මූලාශ්‍ර කරගන්නේ මහා සතිපට්ඨාන සූත්‍රය. ඒක පදනම් කරගෙන පැවැත්වුණු ධර්මදේශනා මාලාවක්. මෙතනදී අපේ අරමුණ වෙන්නේ පංච නීවරණ කියන මේ මානසික බාධක. පොතේ තියෙන ව්‍යුක්ත සංකල්ප විදිහට නෙවෙයි අපි හැමෝම හැමදාම අත්විඳින සැබෑ අත්දැකීම් විදිහට තේරුම් ගන්න එක. හරියටම මේක හරියට හොරෙන් පැනලා යන හතුරෙක් පස්සේ දුවනව වෙනුවට එයාව කෙලින්ම ඉස්සරහට අරගෙන මූණට මූණ බලලා කතා කරනවා වගේ වැඩක්. අපි මේ කතා කරන්නේ ධම්මානුපස්සනාව කියන භාවනා අභ්‍යාසයේ හදවත ගැන. ඉතින් බලමු මේ සටන ජය ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික උපක්‍රම මොනවද කියලා. හරි එහෙනම් අපි මේක දිගහරමු. මූලාශ්‍රවල කියනවා මේ ධම්මානුපස්සනාව කියන්නේ භාවනාවේ ආරම්භක අභ්‍යාසයක් නෙවෙයි කියලා. ටික මෝරපු පළපුරුදු කෙනෙකුට ගැළපෙන දෙයක් කියලා. ඒ කිව්වේ එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ අභ්‍යාසයට එන්න කලින් යම් කිසි සූදානමක්. ඕ සූදානමක් තියෙන්න ඕනේ කියන එක. කායानुපස්සනාව ඒ කියන්නේ කය ගැන සිහිය, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව මේ අධීරවල් පුහුණු කරලා හිත යම් මට්ටමකට හික්මව ගත්ත කෙනෙකුට තමයි මේක වඩාත් ඵලදායී වෙන්නේ. මෙතනදී අපි කරන්නේ නීවරණාවම ඒවා යටපත් කරන එකවත් ඒවයින් පැනලා දුවන එකවත් නෙවෙයි අපි කරන්නේ ඒවට කෙලින්ම නිර්භයව මුමුණ දෙන එක. මට මතක් වෙන්නේ කෞතුකාගාරයකට ගියාම වෙනදී අපි මුලින්ම දකින්නේ කෞතුකාගාරය කියන විශාල ගොඩනැගිල්ල. ඒත් ඇතුළට ගිහින් එක පුරාවස්තුවක් දිහා හොඳට බලන්න ගත්තම ටික වෙලාවකින් අර කෞතුකාගාරය කියන ලේබල් එක අමතක වෙලා යනවා. ඉතුරු වෙන්නේ ඒ පුරාවස්තුවක් දෙට්ට තියෙන අත්දැකීම විතරයි. මේකත් ඒ වගේ දෙයක්ද? ඊටාම හොඳ උපමාවක්. වෙන්නේ ඒකමයි. අරමුණ ලේබල් කරන එකකින් මිදිලා අරමුණ අත්විඳින්න පටන් ගන්නවා. මම තරහව දිහා බලාගෙන ඉන්නවා කියලා හිතනව වෙනවට තරහ කියන අත්දැකීම මා බවට පත් වෙනවා. ඒ ලේබල් එක ගැලවිලා ගියාම තමයි ඒකේ ඇත්ත ස්වභාවය පේන්නේ. ඉතින් මේ ධම්මානුපස්සනාව කියන කෞතුකාගාරයේ අපි මුලින්ම මුහුණ දෙන ප්‍රධානම ප්‍රදර්ශන භාණ්ඩ පහ තමයි පංච නීවරණ. ඕ පංච නීවරණ. එහෙනම් යමු පළවෙනි ප්‍රදර්ශන භාණ්ඩය ගාවට. කාමච්ඡන්දය. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවේදනයන්ට, ලස්සන රූපවලට, මිහිරි ශබ්දවලට, රස කෑමවලට තියෙන ආශාව, මේක කියන්නේ නිකම්ම ආශාවක් විතරක් නෙමෙයි වගේ. අපේ අවධානය සම්පූර්ණයෙන්ම පැහැරගන්න පුරුවම් ප්‍රබල බලවේගයක්. ඕ අපි නිතරම හිතන්නේ අපේ අවධානය බිඳෙන්නේ බාහිර දෙයක් හින්දා කියලා. පාරේ යන වාහනේ සද්දේ, කෑමකේ සුවඳ, කාමරේ රස්මේ ඒත් ඇත්තටම වෙන්නේ ඒ බාධකේ එනකොට අපි ඒකට හිතේ දොර ඇරලා දෙන එක. අපිමයි ඒ ආරාධිත අමුත්තව gedara රජ කරවන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ බාහිර දෙන්න වේ. දෙය දෙනවා කියන්නේ ඒකට අපි කැමැත්තම ඒකට ඉඩ දෙනවා. මුලස්රවල තියෙනවා හරිම පුදුම හිතෙන කාරණයක්. නියම නිධානයේ තියෙන්නේ කාමචන්ද ඇති වෙන වෙලාවල් අඳුරගන්න එක නෙවෙලු ඒක නැති වෙලාවල් හඳුනා ගැනීමලු. ඒක ටිකක් අමුතුයි නේද? ඒක තමයි වැදගත්ම දේ. හරියට නිරෝගීකමේ වටිනාකම තේරෙන්නේ ලෙඩ වුණාම වගේ. අපි දවසේ වැඩි වෙලාවක ඉන්නේ කාමච්ඡන්දයෙන් තොරව, සංසුන්ව. ඒත් ඒකේ වටිනාකමක් අපිට දැනෙන්නේ නැහැ. පොඩි ආශාවක් හිතට ආපු ගමන් අපි දුක් වෙනවා. අයියෝ, අදත් භාවනාව හරියට කරගන්න බැරි වුණා කියලා. ඒකට කලින් පෑ ගානක් හිත කොච්චර නිදහසේ තිබුණද කියලා අපි දකින්නේ නැහැ. ඔව්. ඒ නිදහස අඳුරගන්න එකම ඒකර දැකීමෙන්ම කෙලස් ප්‍රහාණය කිරීම කියලා තමයි මූලාශ්‍රවල කියන්නේ. අතරොඩ ගිහි ගීරිපියට අදාළව මොන වගේ ප්‍රායෝගික උපදේශක්ද මේ ගැන තියෙන්නේ? හරිම සරල ඒත් ප්‍රබල උපදේශක් තියෙනවා. ඒ තමයි ආහාර ගැනීම ගැන. ඕනෑම කෑමක් ඒකේ තිත්ත, පැණි, ඇඹුල්, ලුණු මොන රස තිබුණත් හොඳින් සැපුවාම අවසානයේදී එකම කිරි රසකට එනවා. ඒ කිරි රස එනකල් හපල කෑම ගත්තොත් කවදාවත් අධිකව ආහාර ගැනෙන්නේ නැහැ. මේක දියවැඩියාව වගේ රෝග පාලනය කරන්න පවා උදව්වක් කියලා සඳහන් වෙනවා. මොකද අපි රසය හොයන්නේ කටේ තියෙන තත්පර කීපයට විතරයි. ඒත් සිහියෙන් කෑවොත් ඒ තෘෂ්ණාව පාලනය වෙනවා. ඉතින් අපි දකිනවා ආශාව කොහොමද අපේ අවධානය එක පැත්තකට ඇදලා ගන්නේ කියලා ඒත් මූලාශ්‍රවල මතු කරන හරිම රසවත් ප්‍රශ්නයක් තමයි ඒ ආශාවට බාධාවක් ආවම මොකද වෙන්නේ අපිට ඕන දේ නොලැබුණොම එතන තමයි අපේ ඊළඟ හතුරා බිහි වෙන්නේ ව්‍යාපාදය එමට නැත්නම් ද්වේෂය ඒක තමයි මේ දෙකේ තියෙන ගැඹුරු සම්බන්ධය ව්‍යාපාදය කියන්නේ බලාපොරොත්තු කඩවුණු කාමච්ඡන්දයේ විකෘති වෙච්ච අඳුරු ස්වરૂපයක් ද්වේෂයේ මුල තියෙන්නේ තණ්හාව. අපිට ඕන දේ ලැබෙන්නේ නැතිකොට ඒක තරහවක් බවට පත්වෙනවා. එතකොට හිත මුළු ලෝකයම දෙකට බෙදා ගන්නවා. මිත්‍ර සහ සතුරු කියලා. මට උදව් කරන අය මිත්‍රයෝ, මට බාධා කරන අය සතුරු. ඒ වැඩි හිතකට කවදාවත් නියම සමාදානයක් නිවනක් නැහැ. ඒක හැමතිස්සෙම සටනක පැටලිලා ඉන්නේ. හොඳයි. පිළියම තමයි මෛත්‍රිය. එහෙම නැත්නම් අව්‍යාපාද සිතුවිලි කියලා අපි දන්නවා. ඒත් ඇත්තටම කියනවා හොඳටම තරහ ගිහින් ඉන්න වෙලාවක කේන්තියෙන් පුපුරමින් ඉන්න වෙලාවක මෛත්‍රී කරුණාව වඩන්න කියන එක ප්‍රායෝගික නැහැ වගේ දැනෙන්නේ නැද්ද? ඒ වෙලාවට එහෙම දෙයක් කරන්න පුරුවන්ද? මූලාශ්‍රවල කියන්නේ මොකක්ද මේකට තියෙන්නේ පළවෙනි පුංචිම පියවර ගැන? බොහොම හොඳ ප්‍රශ්නයක්. මූලාශ්‍රවල කියන්නේ අනුන්ට මෛත්‍රී කරන්න කලින් තමන්ටම මෛත්‍රී කරගන්නෙමින් පටන් ගන්න ඕන කියලා. ඒක තමයි පළවෙනි පියවර. දවසකට විනාඩි 5ක් 10ක් මම සුවපත් වෙම්වා නිදුක් වෙම්වා කියලා හිතවත් සිතුවිලි Taman වෙනුවෙන්ම පැවැත්වීමෙන්. කාලයක් තිස්සේ හිතේ තැන්පත් වෙලා තියෙන බද්ධ වෛර පවා තුනී කරන්න පුරුවන් කියලා සඳහන් වෙනවා. Tamanට Taman ගැන කරුණාවක් නැතුව අනුන්ට අවංකව මෛත්‍රී කරන්න බෑ. ඒක ඇත්ත. හැබැයි මෙතනදි බරපතල අනුතුරු එංගවීමක්කුත් තියෙනවා. ඒ මොකද? මෛත්‍රිය වැරදි විදිහට විශේෂයෙන් විරුද්ධ ලිංගික කෙනෙක් කෙරෙහි වැරදි අරමුණකින් පැවතුවොත් ඒක රාගයේ විසින් පැහැර ගන්න ඉඩ තියෙනවා. මෛත්‍රිය මුවාවෙන් රාගය ක්‍රියාත්මක වෙනවා. මෙත්තා මුකේන රාගෝ වංචති කියලා ඒකට කියනවා. ඒ නිසා බුහුම සිහියෙන් ප්‍රවේශමෙන් මේ අභ්‍යාසය කරන්න ඕන. හරි. ඊළඟට එන්නේ මම හිතන්නේ නූතන සමාජයේ ගොඩක් දෙනෙක් අත්විඳින දෙයක් තීන මිද්ද. අර මහා බර ගතිය, අලසකම, කිසිව දෙයක් කරන්න හිතෙන්නේ නැති ගතිය. හරියට හිත මඩේ ඉරුණා වගේ හැඟීමක්. මූලාශ්‍රවල මේක පැහැදිලි කරන්නේ ශීතල වෙලා මිදිලා ගල් වෙච්ච ගිතෙල් වගේ කියලා. හිත වැඩකට නැති අකම්මඤ්ඤ වෙනෝ. ඒ මිදුණු ගිතෙල් නැවට පාවිච්චයට ගන්න නම් ඒකට වීරිය කියන උණුසුම දෙන්න ඕන. ආ. එතකොට තමයි ඒක නැවතදී වෙලා කර්මඤ්ඤ වැඩකට ගත හැකි තත්වයටපත් වෙන්නේ. තීන කියන්නේ හිතේ තියෙන ඒ අලස ගතිය. මිද්ද කියන්නේ ඒකත් එක්කම එන කායික නිදිමත ගතිය. වීර්යාරම්භක කතා. ඒ කියන්නේ වීරයේ ඇති කරන දේශනා ඇසීම ආදර්ශවත් චරිත ගැන සිහි කිරීම මූලාශ්‍රයේ සඳහන් වෙනව ලැඩෑන්දේ හිටපු චිත්ත මෙහෙණින් වහන්සේ ගැන එතුමිය හිතුවා මගේ ශරීරය දවසින් දවස දුර්වල වෙනවා. තවත් කල් දාන්න බෑ. මම අදම උත්සාහ කරන්න ඕනේ කියලා. ඒ අදිෂ්ඨානයෙන්ම තමන්ගේ දුර්වලකමම ලොකුම ශක්තිය කරගෙන එදාම රහත් භාවයටපත් වුණා. ඒ වගේ කතා අපිට ලොකු උත්තේජනයක්. අපි දැන් එන්නේ අන්තිම බාධක දෙකට. හැබැයි මේ දෙක එකට එකතු කරලා කතා කරන්න බැරි තරම් වැදගත්. පළවෙනි එක උද්දච්ච කුක්කුච්ච. නොසන්සුන්කම සහ පසුතැවීම. අපේ වඳුරු හිත කියන්නේ මේකට වෙන්නති. එක තැනක ඉන්න බැරි නිතරම අතීතය ගැන පසුතැවෙන අනාගතය ගැන කනස්සලු වෙන හිත. ඔව්. මේක තමයි කපටිම සතුරෙක්. මොකද මේකත් එක කෙලින්ම සටන් කරන්න ගියොත් ඒක තවත් වැඩි වෙනවා. හරියට දඟලන වතුරක් ඇලැත්තුවම තවත් බොර වෙනවා වගේ. කරන්න තියෙන්නේ දැන් මගේ හිතේ නොසන්සුන්කමක් තියෙනවා. දැන් මගේ හිතේ පසුතැවීමක් තියෙනවා කියලා. විනිශ්චයකින් තොරව ඒක දිහා බලාගෙන ඉන්න එක විතරයි. ඒකට විරුද්ධව යන්නේ නැතුව. ඔව්. ඒකට විරුද්ධව ක්‍රියා කරන්න ඒක නැති කරන්න උත්සාහ කරන්න ගියොත් ඒක තවත් දරුණු වෙනවා. මෙතනදී භාවනාව ගැන හරිම සියුම් මේත් වැදගත් උපදේශක් දෙනවා. අරමුණ මනසිකාර කරන කාලය ඒ කියන්නේ ටයිමින් එක ගැන අරමුණ ඇති වෙන මොහොතයි ඒක සටහන් කරගන්න මොහොතයි අතර තියෙන පරතරය ගැන ඒක ටිකක් පැහැදිලි කරන්න පුරවන්ද? ඒක ඊටාම ගැඹුරු කාරණයක්. මුලදී භාවනාව පටන් ගත්ත කෙනෙකුට හිතේ සිතවිල්ලක් ඇති වෙලා ටික වෙලාවකට පස්සේ ආ සිතවිල්ලක් ආවා කියලා ඒක සටහන් කරගන්න පුරුවන් වෙන්නේ. ඒක හොඳයි. ඒ අවස්ථාවේදී නාම රූප, ඒ කියන්නේ සිත සහ කය වෙන් කරලා දකින්න පටන් ගන්නවා. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද යාන කියලා. හ්ම්. ඒත් එතනම හිටියොත් දියුණුවක් නැහැ. දියුණු වෙන්න නම් අරමුණ එනවත් එක්කම ඒ මොහොතෙම සටහන් කරන්න පුරුදු වෙන්න ඕන. හරියට දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් පන්දු ආපු ගමන්ම පහර දෙනවා වගේ. ප්‍රමාද නොවි. ඕ ප්‍රමාද නොවි ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වේගය වැඩි වෙන්න වැඩි වෙන්න හිත විසිරෙන එක අඩු වෙනවා. අන්තිම සහ සමහර වෙලාවට නූතන ලෝකයේ බලවත්ම නීවරණය විචිකිච්ඡාව. ඒ කියන්නේ සැකය. හැමදේම ප්‍රශ්න කරන කිසිම දෙයක් විශ්වාස කරන්න බැරි අතරමං වෙච්ච ගතිය. අනිවාර්යයෙන්ම. මූලාශ්‍රය කියලාවා බටහිර ලෝකයේ තියෙන පුද්ගලවාදය සහ හැමදේටම තාක්ෂණික සාක්ෂි හොයන ස්වභාවය හින්දා මේ සැකය කියන එක ගැඹුරු වසංගතයක් වෙලා කියලා. භාවනා කරන කෙනෙකුට මේක දැනෙන්නේ හතරමං හන්දියක අතරමං වුණා වගේ. මම මේ යන පාර හරිද? මේ ගුරුවරයා හරිද? මේ ක්‍රමය මට ගැළපෙනවද? මට මේක කරන්න පුළුවන්ද? හැමදේම සැකයි. මම හිතන්නේ අන්තිමට කිව්ව දේ ගොඩක් දෙනෙකුට ආදාළයි. ක්‍රමයේ ගැනවත් ගුරුවරයා ගැනවත් නෙවෙයි. Taman ගැනම තියෙන සැකය. මට මේක කරන්න බෑ. මම මේකට දක්ෂ නැහැ කියන හැඟීම. මූලාශ්‍රවල මේ වගේ අභ්‍යන්තර සැකයක් ගැන කතා කරනවද? ඕ ඒක තමයි ලොකුම බාධකය. ඒකට ප්‍රායෝගික උපදෙස් දෙකක් දෙනවා. එකක් භාවනා මධ්‍යස්ථානයකදී අනිත් අයගෙන් සැක එකතු කරගන්න එපා කියන එක. හැමෝගෙම ප්‍රශ්න අහන්න ගියොත් වෙන්නේ තමන්ගේ සැක නැති වෙනවා වෙනුවට අනුන්ගේ සැකත් ඔලුවට දාගන්න එකයි. ප්‍රධාන ගුරුවරයාට පමණක් සීමා වෙන්න කියනවා. දෙවනි සහ වැදගත්ම දේ දැඩි සැකයක් තියෙනව නම් තමන්ගේ සීලය, ඒ කියන්නේ තමන්ගේ ගුණවත්කම ගැන නැවත සලකා බලන්න කියන එක. තමන්ගේ කතා ක්‍රියා ගැන හෘදේ සාක්ෂි පිරිසිදු නම් හිතේ සැක ඇති වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු වෙනවා. ඒ කියන්නේ පිරිසිදු සීලය කියන්නේ සැකයට හොඳම ඖෂධයක්. ඒක තමයි. ඉතින් මේ දීර්ඝ ගවේෂණයෙන් පස්සේ අපි මේ හැම දෙයකම ඉගෙන ගන්න මොකද්ද? අපි කතා කළේ සිතේ ප්‍රධාන බාධක පහ ගැන. මේවා නිකම් වචන නෙවෙයි. ආශාව, තරහව, අලසකම, නොසන්සුන්කම සහ සැකය. මේවා අපි හැමෝම හැමදාම අත්විඳින පොදු අත්දැකීම්. වැදගත්ම දේ තමයි මේ මාර්ගය කියන්නේ මේ දේවල් කවදාවත් ඇති නොවන තැනකට යන්නේක නෙවෙයි. ඒක යථාර්ථයක් නෙවෙයි. මේවා ඇති වුණාම කලබල නොවි විනිශ්චයකින් තොරව ඒව හඳුනා ගන්න, ඒවයි ස්වභාවය තේරුම් ගන්න සහ ඒවට අපිව පාලනය කරන්න ඉඩ නොදී ඉන්න අවශ්‍ය කුසලතාව දියුණු කරගන්න එකයි. ඒ කියන්නේ අපේ මනෝභාවයන්ගේ වහලෙක් වෙනව වෙනවට අපේම සිතේ කුතුහලයෙන් පිරි ගවේෂකයෙක් බවට පත්වීමක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. අපේ ශ්‍රාවකයාට කල්පනා කරන්න අවසාන අදහසක් දෙන්නම් මූලාශ්‍රවල එනෝ දඩයක්කාරයෙක් ගැන කතාවක්. එයා මුවපෙටියෙක් මරලා ඇතිවෙනු දැඩි පිපාසයකින් පෙළෙනවා. එයාගේ ඇස් ඉස්සරහම වතුර පිරුණු කල හතක් තිබුණත් එයාගේ හිතේ තිබුණු දරුණු මානසික තත්ත්වය කියන්නේ නීවරණ නිසා යාට වතුර පෙනුනේ නැහැ. හාමුදුරුවමක් කවිතේ කලවලින් වතුර වක්කරන කල්ම එයා හිතුවේ කල හිස් කියලා. මේන් අපිට ගැඹුරු ප්‍රශ්නයක් මතුවෙනවා. අපේම මානසික බාධක, අපේම නීවරණ නිසා අපේ ඇස් ඉස්සරහම තියෙන ඒත් අපිට නොපෙනී යන අවස්ථා සහ සත්‍යයන් මොනව වෙන පුණුවන්ද? හරි, අපි දැන් මේ කරුණු ටික එකට ගොනු කරලා බලමු. අපි මෙතෙක් සාකච්ඡා කරපු සතිපට්ඨානේ, ඒ කියන්නේ සිහිය පිහිටුවීමේ භාවනාවේ කායානුපසනාව, වේදනානුපසනාව, ඊට පස්සේ චිත්තානුපසනාව මේ අධිරවල ඔක්කොම පහු කරලා අපි දැන් එන්නේ ඒකේ අවසාන සහ ගැඹුරුම කොටසට. ධම්මානුපසනාවට. හරියටම ධම්මානුපසනාවට. සරලවම කිව්වොත් මේ කියන්නේ අපේ හිතේ අභ්‍යන්තරයේම සිදුවෙන දේවල් දිහාට සිහිය යොමු කරන එක නේද? ඔව්. මේකට අපි මූලාශ්‍ර කරගන්නේ උඩේරියගම ධම්මජීව ස්වාමින් වහන්සේගේ දේශනා ඇසුරින් සකස් වුණු ග්‍රන්ථයක්. මට නම් හිතෙන්නේ මේක හරියටම මූලික පුහුණුව ඉවර වෙලා ප්‍රධාන සටනට යනවා වගේ වැඩක්. ඒක ඇත්ත. මූලාශ්‍රයේ මේක හඳුන්වන්නේත් අර තලතුණුනා නැත්තම් මේරු අභ්‍යාසයක් විදිහට. හ්ම්. ඒකට හේතුව හේතුව තමයි මෙච්චර කල් අපි නිරීක්ෂණය කළේ ශාරීරිය වේදනාව වගේ සාපේක්ෂව ටිකක් ලේසියෙන් අඳුර ගන්න පුරන් දේවල්. හැබැයි මෙතනදී අපි අවධානය යොමු කරන්නේ හිතේ ඇති වෙන හරිම සියුම් බලවත් අපේ ජීවිතය පාලනය කරන මානසික ස්වභාවයන් දිහාට. විශේෂයෙන්ම අර භාවනාවට බාධා කරන ප්‍රධාන කරුණු පහ. ඔව්, පංච නීවරණ. ඉතින් අපි අද සාකච්ඡාවේ අරමුණු වෙන්නේ මේ නීවරණ යටපත් කරනවා වෙනුවට ඒවට තරහ වෙනවා වෙනුවට ඒවට කෙලින්ම මුහුණ දීලා ඒවයේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න විදිය ගැන කතා කරන එක. ඔබතුමා ඔය කියපු යටපත් කිරීම ආ මුහුණ දීම අතර වෙනස පැහැදිලි කරන හරිම බලවත් උපමාවක් මට මේ මූලාශ්‍රයේදී හම්බුණා. සමත භාවනාව කියන්නේ සතුරාගෙන් බේරෙන්න බංකරයක හැංගෙනා වගේලු. හැබැයි විපස්සනාව කියන්නේ විවෘත සටන් බිමක සතුරාට මුහුණ දෙනවා වගේලු. හරියටම. මම කවදාවත් ඒ විදියට ඉතලා තිබුණේ නෑ. ඒකේ මුළු අභ්‍යාසය දිහාම බලන විදිය වෙනස් වෙනවා. එතකොට එදිනෙදා ජීවිතයේදී මේ සටන් බිමට මුහුණ දෙන්නේ කොහොමද? ඔව් ඒක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. ඒ කියන්නේ මේ මානසික ස්වභාවයන් එක්ක තියෙන අපේ සම්බන්ධතාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන එක. සම්බන්ධතාව වෙනස් කරන. ඔව් ඒවා හිතෙන් බලෙන් අයින් කරන්න තෙරපන්න හදනව වෙනුවට සිහියෙන් යුතුව ඒව දිහාට හැරෙනවා. ආ දැන් මගේ හිතේ ආශාවක් ඇති වෙලා. දැන් මගේ හිතේ තරහක් ඇති වෙලා කියලා ඒක පිළිගන්නවා. අරමුණ වෙන්නේ ඒවත් ෂණිකව නැති කරන එක නෙවෙයි ඒවය සම්පූර්ණ චක්‍රය. ඒ කියන්නේ ඒවා ඇති වෙන්නේ කොහොමද, පැවතෙන්නේ කොහොමද සහ නැති වෙන්නේ කොහොමද කියන එක අවබෝධ කරගැනීම. අන්නේ අවබෝධයම තමයි නිදහස. හරි. එහෙනම් මේ සටන් බිමේ අපිට මුලින්ම හමු වෙන සමහර විට කපටිම සතුරා තමයි කාමච්ඡන්දය. ඔව්. ඒ කියන්නේ පංචකාම වස්තුන්. ඇස, කන, නාසය, දිව, ශරීරයේ පිනවන දේවල් වලක තියෙන ආශාව. මූලාශ්‍රය කියනවා මෙතනදි වැදගත් වෙන්නේ කාමච්ඡන්දේ තියෙන බව දැනගන්නව වගේම ඒක නැති වෙලාවක දැනෙන නිදහස. අර निराமிස සැපේ හඳුනා ගැනීම කියලත්. ඒක ටිකක් පැහැදිලි කළොත් ඒකේ ඊටාම වැදගත් කරුණක් අපි සාමාන්‍යයෙන් හිතන්නේ සැපේ තියෙන මොනවා හරි දෙයක් ලබා ගැනීම තුල කියලා රසවත් කෑමක් වගේ ඔව් රසවත් කෑමක් ලස්සන දර්ශනයක් හැබැයි ඒක ක්ෂණිකයි අස්ථීරයි අනිත් එක ඒ ආශාව පස්සේ දිවීමම ලොකු වෙහෙසක් හ්ම් ඒක ඇත්ත. හැබැයි ඒ ආශාව හිතේ නැති මොහොතක තියෙන සැහැල්ලුව ඒ නිවිම තමයි සැබෑම ස්ථාවර සතුට. මූලාශ්‍රය කියනවා දැකීමෙන්ම කෙලෙස් ප්‍රහාණය කරන්න පුදුවන් කියලා. ඒ කියන්නේ ආශාව හිතේ ඇතිවෙන මොහොතෙම ඒ බව සිහියෙන් දැක්කොත් ඒකට අහුවෙන්නේ නැතුව ඉන්න පුළුවන්. හරි අපූර්ව උපමාවක් තියෙනවා නේද ඒකට? ඔව්. හරියට අර විදුලිය ගලන වයර් එකක් අල්ලන්න තත්පරයකට කණේ එක දැක්කා වගේ කියලා. අන්නේ දැකීම ඒ ක්ෂණික සිහිය තමයි ආරක්ෂාව. එහෙනම් ඇත්තරම පාඩම මේකයි. ආශාව එක්ක සටන් කරනවට වඩා ඒක පටන් ගන්න තැනදීම අඳුරගන්න එක තමයි වැදගත්ම දේ. හරියටම. අනතුරක් වෙන්න කලින් ඒක දැකලා අයින් වෙනවා වගේ. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට උදාහරණයක් විදිහට රසවත් කෑමක් කනකොට මේක ප්‍රායෝගිකව පුහුණු වෙන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම ඒක තමයි හොඳම තැන. කෑම කනකොට හිතේ ඒකට තියෙන ගිජුකම, තව ඕන කියන හැඟීම එනකොටම ඒක දකින්න පුරුදු වෙන. කාමච්ඡන්දේ කියන ඒ සතුරාගෙන් මිදෙන්න බැරි වුණාම එවනතන අපි ආසා කරන දෙයට බාධාවක් ආවම ඊළඟට එන ප්‍රධාන නීවරණය තමයි ව්‍යාපාදය. ද්වේෂය. ඔව්, ද්වේෂය. මූලාශ්‍රයේ සඳහන් වෙනවා ව්‍යාපාදය කියන්නේ කාමච්ඡන්දේම විකෘතියක් කියලා. ඒ සම්බන්ධය හරිම සියුම්. ඌ ඒක හරිම සියුම් නිරීක්ෂණයක්. ඒකට හේතුව අපි ආසා කරන දෙයක්, ඒ කියන්නේ කාමච්ඡන්දය ලැබෙන්නේ නැති වුනාම නැත්තම් ඒකට කවුරු හරි බාධා කළාම අර ආසාවම තමයි තරහක් එහෙම නැත්නම් ව්‍යාපාදයක් බවට පෙරලෙන්නේ. එකම ශක්තිය අනිත් පැත්ත වගේ. නූතන ලෝකයේ තියෙන අධික තරඟකාරීත්වය හැමදේම ඉක්මනට ඕනේ කියන මානසිකත්වෙ නිසා පොඩි බාධාවක් આવත් අපි ඉක්මනට කිපෙනෝ නේද? අනිවාර්යයෙන්ම. පාරේ වාහනයක් ඉස්සර කළත් තරහ යනවා. ඒ මොහොතේදී ඒ සිහිය ගේන්නේ කොහොමද? ඒක හරියට ගියක් ගිනි ගන්නකොට වතුර හොයනවා වගේ වැඩක් නේ. හරිම හොඳ ප්‍රශ්නයක්. ඒකට තමයි පුහුණුව අවශ්‍ය වෙන්නේ. ගිනි ගන්නකොටම නෙමෙයි ගින්න පටන් ගන්නකොටම අර දුමක් එනකොටම ඒක අඳුර ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ හිතේ තරහක් මෝදු වෙනකොට ශරීරයේ වෙන වෙනස්කම් තියෙනවා. හුස්ම වේගවත් වෙනවා, හදවත ගැහෙනවා. ඒ ලක්ෂණ අඳුර ගන්න පුහුණු වුණොත් ලොකු පිපිරීමක් වෙන්න කලින් 100ට එන්න පුළුවන්. ඊට අමතරව මූලාශ්‍රයේ මේකට පිළියම විදියට හඳුන්වන්නේ මෙත්තා එහෙම නැත්නම් මෛත්‍රිය වැඩිම. මෛත්‍රිය වැඩිම. ඔව්. ඒ කියන්නේ මිතුරා සහ සතුරා. මම කැමති දේවල් සහ මම අකමැති දේවල් කියලා හිත දෙකට බෙදිලා තියෙන එක සුවපත් කිරීම. ප්‍රායෝගිකව පටන් ගන්න හොඳම තැන තමයි දවසට විනාඩි කිහිපයක් Tamanටම මෛත්‍රී කිරීම. ඒකෙන් හිතේ තියෙන රළු ගතිය, තද ගතිය මෘදු වෙනවා. අර ගිනි ගන්නා වගේ තරහට හාත්පසින්ම විරුද්ධ මානසික තත්යක් උත් තියෙනව නේද? ඒ තමයි තීන මිද්ද කියන නිදිබර අලස මානසික ගතිය. ඔව්. මූලාශ්‍රයේ තියෙන උපමාව තමයි සීතලට ගල් වෙච්ච පාවිච්චි කරන්න බැරි බටර් කැටයක් වගේ කියන එක. තීන මිද්ද කියන්නේ සටන් බිමේ ඉන්න අමුතුම සතුරෙක් වගේ. එයා පහර දෙන්නේ නෑ. ඒත් සටන් කරන්න තියෙන ඔක්කොම ශක්තිය උරා ගන්නවා. හරියටම. ඒක මානසික අකර්මණ්‍යතාවයක්. හිත වැඩ කටයුතු කරන්න බැරි තත්වයට හිරිවැටිලා වගේපත් වෙනවා. හ්ම්. මූලාශ්‍රය කියන විදිහට මේකට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන් ආහාර පාලනයක් නැතිකම. බඩ පිරෙන්න කෑවම ස්වභාවයෙන්ම හිත අලස වෙනවා. ඒ නිසා ආහාරයේ ප්‍රමාණය ගැන සිහියෙන් ඉන්න එක වැදගත්. එතකොට ඒකට පිළියම මොකක්ද? පිළියම තමයි විරිය. ඒ කියන්නේ උත්සාහය ඇති කර ගැනීම. හැබැයි ඒක බලෙන් කරන දෙයක් නෙවෙයි. තමන් කරන දේ ගැන මේ භාවනා මාර්ගය ගැන පැහැදීමක් ප්‍රසාදයක් ඇති කරගත්තම උත්සාහය ඉබේම එනවා. මේ ගැන කියවෙන චිත්තාමෙහිණින් වහන්සේගේ කතාව මගේ හිතේ තදින්ම කාවිදුනා. ඒක මේ උත්සාහය ගැන කියවන ඊටාම බලවත් ආදර්ශයක්. ඔව්. චිත්තාමෙහිණින් වහන්සේ දැඩි ලෙස රෝගාතුරව වයෝවෘද්ධව හිටිය. උන්වහන්සේට හිතෙනවා මම අද නැගිට්ටේ අමාරුවෙන් හෙට මීටත් වඩා අමාරු ඒ නිසා මට මහන්සි වෙන්න තියෙන හොඳම දවස අද කියන. අන්නේ අදිෂ්ඨානෙන් යේ උත්සාහයෙන් භාවනා කරද්දී උන්වහන්සේගේ මාර්ගය විවෘත වෙනවා. ඒ කතාවෙන් අපිට ගන්න තියෙන පණිවිඩය තමයි කම්මැලිකමට යටත් නොවි මේ මොහොතේ වටිනාකම තේරුම් අරගෙන උත්සාහවන්ත වීම. හරියටම උත්සාහයෙන් ඒ අලසකම පහු කළාට පස්සෙත් හිත තව විදිහකින් නොසන්සුන් වෙන්න පුළුවන් නේද? ඒ කියන්නේ හිත එක තැනක තියාගන්න බැරුව විසිරෙන එක. මම හිතන්නේ ඒක තමයි ඊළඟට එන උද්දච්ච කුක්කුච්ච කියන බාධකය. නියත වශයෙන්ම. ඔව්. මේ නීවරණය කොටස් දෙකකින් යුක්තයි. උද්දච්ච කියන්නේ හිතේ විසිරීම. හිත එක තැනක නෑ. ඔව්. හරියට දූවිලි අවුස්සපු වතුර භාජනයක් වගේ එක එක දේවල් මතක් කරව. අනෙක් කොටස තමයි කුක්කුච්ච. ඒ කියන්නේ පසුතැවෙන එක. ආ කරපු දේවල් ගැනයි නොකරපු දේවල් ගැනයි පසුතැවෙන එක. ඕ අනේ මම අර දේ කරේ නැහනේ අනේ මම අර විදියට කිව්වේ නැත්තම් හොඳයි කියලා. මේ දෙකම හිතේ සමාධිය නැති කරනවා. එතකොට මේ හිතේ විසිරීමත් එක්ක සටන් කරන්න ගියොත් වෙන්නේ ඒක තවත් වෙලි වෙන එක නේද? හරියටම ඒකත් එක්ක සටන් කරන්න බෑ. ඒක හරියට සුළං අල්ලන්න හදනවා වගේ වැඩක්. එහෙනම් මොකද්ද කරන්න තියෙන්නේ? කරන්න තියෙන්නේ ඒ විසිරුණු ස්වභාවයත් දකින්න එක. ආ දැන් මගේ හිත විසිරිලා කියලා ඒක නිරීක්ෂණය කරනවා. ඒකේ පැටලෙන්නේ නැතුව ඒකත් එනවා යනවා කියලා දකිනවා. කුකුචා ඒ කියන්නේ පසුතැවීමට මොකද කරන්නේ? පසුතැවීමට ආදාළව මූලාශ්‍රය දෙන උපදේශය තමයි තමන්ගේ ශීලය එහෙමත් නැත්නම් හික්මීම ගැන විශ්වාසයක් ගොඩනගා ගන්න එක. තමන්ගේ ජීවිතයේ විනයක් ඇතුව ගත කරනකොට පසුතැවෙන්න තියෙ හේතු අඩු වෙනවා. අතීතේ වුණු වැරදි ගැල පසුතැවෙන්නේ නැතුව ඒවයින් පාඩමක් ඉගෙනගෙන වර්තමානයේ හරියට ජීවත් වෙන්න අදිෂ්ඨාන කරගන්න එක තමයි පිළියම. හිත විසිරෙන එකයි පසුතැවෙන එකයි පහු කරගෙන එනකොට සමහර විට සියුම්ම සහ භයානකම බාධක එනවා. ඒ තමයි විෂිකිච්ඡාව. සැකය. ඔව් සැකය. හැබැයි සැකය කියන එක යම්තාක් දුරට නිරෝගී දෙයක් නෙවෙයිද? හැමදේම ප්‍රශ්න නොකර පිළිගන්න එකත් භයානකයිනේ. ඔව්. මූලාශ්‍රයේ කොහොමද මේ නිරෝගී සැකයයි භාවනාවට බාධා කරන විචිකිච්ඡාවයි අතර වෙනස පැහැදිලි කරන්නේ? ඒකත් ඊටාම වැදගත් ප්‍රශ්නයක්. බුදුදහම කියන්නේ අන්ධ භක්තියක් නෙවෙයි විමර්ශනය කරලා පිළිගන්න දෙයක්. ඒ නිසා නිරෝගී සැකය, ඒ කියන්නේ විමංශාව අවශ්‍යයි. නමුත් මෙතන විචිකිච්ඡාව කියලා කියන්නේ ඒක නෙවෙයි. මේ කියන්නේ මාර්ගය ගැන, ගුරුවරයා ගැන, තමන්ගේ හැකියාව ගැන ඇතිවෙන, තමන්ව එකතැන පල් කරන, අකර්මණ්‍ය කරන සැකයක්. මේක කරලා වැඩක් වේද වගේ දේවල්. ඔව්. මට මේක කරන්න පුළුවන්ද? මේ කියන දේවල් ඇත්තද? වගේ සිතුවිලි වලින් හිත හිර වෙනවා. මූලාශ්‍රයේ මේක තරුණ අසහනය ඇතිවීමට ප්‍රධාන හේතුවක් විදිහට දක්වනවා. තීරණයක් ගන්න බැරුව අතරමං වුණු ස්වභාවයක්. එතකොට මේ වගේ හතරමං හන්දියක හිරවුණාම ඒ සැකයෙන් ගොඩ එන්න මූලාශ්‍රය දෙන ප්‍රායෝගික උපදෙස් මොනවද? ප්‍රධාන ක්‍රම දෙකක් ගැන කියනවා. පළවෙනි එක තමයි බහුශ්‍රතභාවය. සරලවම කිව්වොත් ඒ කියන්නේ විෂය ගැන හොඳට ඉගෙනගෙන ධර්මයේ ඉගෙනගෙන දැනුමෙන් කමංගේ විශ්වාසය තහවුරු කරගන්නේ එක. දැනුම අවශ්‍යයි. ඔව්. සැකදුරු වෙන්න නම් දැනුම අවශ්‍යයි. දෙවෙනි එක තමයි අදිමොක්ක. ඒ කියන්නේ එක තැන හිර වෙලා ඉන්නේ නැතුව හරි මම මේ පාරේ යනවා කියලා හිත හදාගෙන අදිෂ්ඨානෙන් තීරණයක් අරගෙන ඉදිරියට යන්නේක. හ්ම්. විශ්වාසය තියලා පාය ගිහින් බලන්න ඕනේ. ඔව්. ඒ වගේම දැනටමත් හිත අවුල් වෙලා සැකෙන්න අයගෙන් උපදෙස් ගන්න යන්න එපා කියලාත් අනදුරුවග වෙනවා. ඒ වෙනුවට මේ වගේ වෙලාවට තමන්ගේ මූලික පදනම පරීක්ෂා කරන්න කියනවා. ඒ කියන්නේ තමන්ගේ ශීලය සහ මූලික අවබෝධය. අපි අද සිත නමැති සටන් බින්දු සහ එහිදී අපිට මුණගැහෙන ප්‍රධාන සතුරුන් පස්දෙනා ගැන ගැඹුරින් කතා කළා කාමච්ඡන්දේ ඉඳලා විචිකිච්ඡාව දක්වා. මේ හැම දෙයකම මූලිකම තේමාව වෙන්නේ මේ කිසිම සතුරෙක් එක්ක කෙලින්ම ගහගන්න යන්නේ නැතුව. අපේ ප්‍රධානම ආයුධය වෙන සිහිය පාවිච්චි කරලා එයාලගේ හැසිරීම නිරීක්ෂණය කරන එකයි. හරියටම අරමුණ වෙන්නේ කවදාවත් මේ සිතුවිලි ඇති නොවන පරිපූර්ණ කෙනෙක් වෙන එක නෙවෙයි. මොකද ඒව ලෝක ස්වභාවය. ඒ වෙනුවට ඒ වෙනුවට මේවා ඇති වෙනකොටම ආ මේ කාමචන්දය මේ ව්‍යාපාදය කියලා හඳුනාගෙන මේ తాවකාලික මානසික ස්වභාවයන් මිසක් මගේ ඇත්ත ස්වභාවය නෙවෙයි කියලා දැකීමේ දක්ෂයෙක් වෙන එකයි ඒ දක්ෂකම තමයි ප්‍රඥාව සහ නිදහස. එහෙනම් අපේ ශ්‍රාවකයන්ට කල්පනා කරන්න යමක් ඉතුරු කරමු. මූලාශ්‍රයේ දඩයක්කාරයෙක් ගැන කතාවක් තියෙනවා. ඔහු Tamanගේ අකුසල කර්මයේ බලවත්කම නිසා පිපාසයෙන් පෙළෙමින් ඉන්නකොට Taman ඉස්සරහාම තියෙන වතුර පිරුණු කලවල වතුර තියෙනවා කියලා දකින්නේ නැහැ. ඔහුගේ මානසික தত্ত্বය ඔහු අන්ධ කරනවා. ඔව්. ඔහුගේ නීවරණ ඔහු අන්ධ කරනවා. එතනින් අපිට මේ වගේ දෙයක් හිතන්න පුළුවන් අපේම නීවරණ නිසා අපේ ආශාවන් තරහව අලසකම නොසන්සුන්කම සහ සැකය නිසා අපේ ඇස් ඉස්සරහාම තියෙන මොන වගේ වතුරද ඒ කියන්නේ මොන වගේ ශාන්තියක්ද පැහැදිලිකමක්ද අපිට නොපෙනී යන්නේ මහ සතිපට්ඨාන සූත්‍රේන පංච නීවරණ ගැන මේ ගැඹුරු විග්‍රහය භාවනා කරන අයට ගොඩක් වැදගත් අද අපි බලමු මේ කරුණු නූතන ගිහි ජීවිතයට ප්‍රායෝගිකව ගලප ගන්න පුළුවන් විදිහට තවත් ශක්තිමත් කරන්නේ කොහොමද කියලා. මුල්ලියවිල්ලේ නීවරණයක කටයුතු කරන එක සෘජු සටනක් වගේ විග්‍රහ කළාත් ඒ පවිදි පසුබිම නූතන ගිහි ජීවිතයට ටිකක් ආගන්තුක වෙන්න පුළුවන් නේද? ඕ ඒක ඒක හරිම ප්‍රබල රූපකයක්. සටන් බිම සතුරාට මුහුණ දීම අර ධානා නැමැති බංකර වගේ වචන. ඇහෙනකොටම හිතට ලොකු ශක්තියක් එනවා. භාවනාවේ ගැඹුරටම යන කෙනෙකුට නම් මේක ඊටාම බලවත්. හ්ම්. ඒත් ගැටලුව වෙන්නේ අර රැකියාවක්, පවුලක්, සමාජ වගකීම් ගොඩක් එක්ක පොරබදින සාමාන්‍ය ගිහියෙකුට මේක දැනෙන විදිය. මේ සියල්ල හෝ කිසිවක් නැතා වගේ ප්‍රවේශය. ඒක ලොකු පීඩනයක් වෙන්න පුළුවන්. මට ඒක හොඳට තේරෙනවා. හරියට උදේට ට්‍රැෆික් එකේ ඉන්නකොට කවුරුහරි ඉස්සරහට පැන්නම යන කේන්තිය වගේ ඒ වෙලාවට සම්පූර්ණයෙන්ම වෛරය නැති කරනවා කියන එක කියන්නේ අර සතුරා පරාජය කරනවා කියන එක යථාර්ථවාදී නැහැ. එතකොට අර සටන දිනනවා කියනවට වඩා ඒක කලමලාකරණය කරගන්න එකද මෙතනදී වැදගත් වෙන්නේ. හරියටම. අන්නේ වචනේ තමයි වැදගත්. කලමනාකරණය. අභියෝගේ වෙන්නේ එක. ලොකු තීරණාත්මක සටනක් ජයගන්න එක නෙවෙයි. දවස පුරා මතුවෙන පොඩි පොඩි නිරන්තර ගැටුම් මාලාවක් හරහා සිහියෙන් යන එක. ඔබ කිව්වා වගේ අර වාහන තදබදියේදී එන කේන්තිය තමයි සටන් බිම. ජයග්‍රහණය කියන්නේ හෝන් එක නොගහා ගැඹුරු හුස්මක් අරගෙන Tamanගේ ප්‍රතිචාරය පාලනය කරගන්න එක. අන්න ඒක තමයි ඒ මොහොතේ දිනන පුංචි සටන. කාමච්ඡන්දය වගේ දෙයකටත් මේක අදාළයි නේද? ලියවිල්ලේ තියෙන විදියට ඒක නිකම්ම කාමයෙන් වැළකීමක් විදක දැක්කොත් ගිහියෙකුට ඒක අහ මේක මට අදාළ නෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් නූතන ජීවිතේදී මේක ඊට වඩා පුළුල් දෙයක්. හරියට වැඩක් කර කර ඉන්නකොට නිකමට වගේ සෝෂල් මීඩියා බලන්න හිතෙන එක. එහෙම නැත්නම් ඔන්ලයින් shopping site එකක අනවශ්‍ය දෙයක් දැකලා ඒක ගන්නමයි කියලා හිතෙන එක වගේ. ඇත්තම. ඒක තමයි නූතන කාමචන්දය. ගිහියෙකුට මේක කලමනාකරණය කරගන්න වෙන්නේ එදිනෙදා තෝරා ගැනීම වලින් සෞඛ්‍යයට අහිතකර කෑමක් වෙනුවට හොඳ දෙයක් තෝරා ගැනීම අනවශ්‍ය දෙයක් මිලදී ගන්නෙන ආශාව අඳුරගෙන ඒ මොහොතේ ඒකෙන් මිදීම වැඩක් කරන අතරතුර දුරකථනය පැත්තකින් තියලා අවධානය රැක ගැනීම මේ ඔක්කොම ඒ දෛනික සටනේ කුඩා ජයග්‍රහණය අර මුලින් කිව්ව බංකරය ගැන කිව්වොත් ගැඹුරු ධානයකට යන්න වෙලාවක් නැති වෙන්න පුළුවන් ඒත් පීඩාකාරී මොහොතක ගන්න මිනිත්තු 5ක හුස්ම ගැනීමේ අභ්‍යාසයක්. කෙටි යැවිදීමක්. එහෙමත් නැත්නම් Taman කැමති සංසුන් සංගීතයකට සෙවන් දීමක්. ඒ වගේ දෙයක් දෛනික ජීවිතය තුළ හදාගත්ත ක්ෂුද්‍ර රැකවරණයක් වගේ වෙන්න පුළුවන්. අරමුණ වෙන්නේ පරාජය කිරීමකට වඩා සිහියෙන් යුතුව කළමනාකරණය කර ගැනීමක් බවට පත් කිරීම. ඒ කියන්නේ නීවරණ එක්ක සටන් කරනව වෙනුවට ඒවා කළමනාකරණය කරන එක තමයි ප්‍රායෝගික ක්‍රමය. හැබැයි මේ කලමනාකරණය සාර්ථක වෙන්න නම් ඊ නීවරණ නැති වෙලාවල් ගැනත් අපිට අවබෝධයක් තියෙන්න ඕන නේද? මුල්ලියවිල්ල ඒ ගැන කතා කළත් ගිහි ජීවිතේ කලබලත් එක්ක ඒක තබියෝගයක් වගේ. ඔව්. ඒක ඊළට එන ඊටාමම් වැදගත් කරුණක්. නීවරණ නොමැති අවස්ථා හඳුනා ගැනීමේ වැදගත්කම මේ ලියවිල්ල හොඳටම පැහැදිලි කරලා තිබුණත් නිරන්තරයෙන් බාහිර දේවල්ට හසුවන සහ ගොඩක් වෙලාවට ප්‍රබල ශ්‍රීනාත්මක මානසික තත්වයන් විතරක් හඳුනාගන්න ගිහියෙකුට මේ සූක්ෂම පුහුණුව අපහසු වෙන්න පුළුවන්. හරියටම කාමච්ඡන්දය නොමැති කලෙහි මා තුල කාමච්ඡන්දය නැතයි දනී කියන උපදේශය. ඒක ඊට ඉහළ මට්ටමේ සූක්ෂම සිහියක් අවශ්‍ය කරන දෙයක්. නමුත් ගිහියෙකුගේ මනස සාමාන්‍යයෙන් ඊළඟට කරන්න තියෙන වැඩේ, අනාගත සැලසුම්, පහුගිය දේවල් ගැන පසුතැවීම වගේ දේවල් වලින් නිරන්තරයෙන් පිරලා තියෙන්නේ. ඒ නිසා එයාලට සාමකාමී නොසම්සුන් නොවූ මොහොතක් අඳුනගන්න එක පවා මගහැරෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිත හරියට ගැටලු හොයන යන්ත්‍රයක් වගේ වෙලා සංසුන් මොහොතක් ආවොත් ඒක අඳුනගන්නේවත් නැතුව ගෙවිලා යනවා. හරියට නිරෝගීව ඉන්නකොට ශාරීරිය ගැන හිතෙන්නේ නැතුව පොඩි හිසරදයක් ආවම ඒකෙනම හිත හිත ඉන්න වගේ. එතකොට මේ රටාව කඩන්නේ කොහොමද? මෙතනදී අවශ්‍ය වෙන්නේ දවස පුරා නීවරණ රහිත අවස්ථා සක්‍රියව හසු කරගන්න සහ අගය කරන්න ප්‍රායෝගික පුරුද්දක් මත පදනම් බුරු ක්‍රමවේදයක්. උදාහරණයක් විදිහට සංසුන් මොහොතේ සඩහන වගේ දෙයක් පටන් ගන්න පුරුවන්. මේක නිකම්ම දිනපොතක් නෙවෙයි. මනෝවිද්‍යාවේදී කියනවා අපේ මොළයට නෙගටිවිටි බයස් එකක්. ඒ කියන්නේ ශ්‍රොණාත්මක දේවල් වලට වැළියෙන් අවධානය දීමේ නැඹුරුවක් තියෙනවා කියලා. ඒක පරිණාමයෙන් ආපු දෙයක්. අනතුරු වලින් බේරෙන්න. ඒ කියන්නේ අපේ මුතුන් මිත්තන්ට කොටි එනවාද කියලා බලනින් එක ලස්සන මලක් දිහා බලනින්නවට වඩා වැඩගත් වුණා වගේ දෙයක්. අන්න ඒකම තමයි. ඉතින් අපි මේ සටහන් තබන පුරුද්දෙන් කරන්නේ ඒ ස්වභාවික රටාල දැනුවත්වම කඩලා සම්සුන්කම පැහැදිලිකම කියන්නේත් අපේ ජීවිතේ සාමාන්‍ය දෙයක් කියලා මොලේට නැවත පුහුණු කරන එක. දවසට තුන්වරක් ඊළඟ කාර්යය ගැන සිතා තේකොප්පිය රසවින්දා හෝ ගමන් කරන අතරතුර මනස සංසුන්ව තිබුණා වගේ හරිම සරල දෙයක් සටහන් කරගන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මනසේ ස්වභාවික සංසුන් බවත් අපේම කොටසක් බව නැවත නැවත තහවුරු කර ගැනීම. ඒක හරිම බරවත් අදහසක්. ඒ කියන්නේ අපි නිකම්ම සංසුන් වෙනෝ නෙවෙයි සංසුන් වෙන්න පුළුවන් කියන හැකියාව ගැන මොලේ පුහුණු කරනවා. අර සිහි බුද්ධිමත් කුඩා සැමරුම් කියන අදහසත් ඒ වගේද? ඔව් ඒකත් ඒ වගේමයි. කේන්ති නොගෙන ගැටලුකාරී අවස්ථාවක් විසඳාගත්තාම ඒ කියන්නේ ව්‍යාපාදයේ අඩුවක් දැනුනම. හරි අවධානය වෙනතක යොමු නොවි වැඩක් ඉවර කළාම. ඒ කියන්නේ උද්දච්ච කුකුච්චේ අඩුවක් දැනුණාම. ඒක අගය කරන්න මොහොතක් ගන්න. නිකම් මේක සිහි බුද්ධිමත් හුස්ම කරගෙන හොඳයි මම මේක කලමනාකරණය කරගත්තා කියලා හිතින් හිතන එක. මේකෙන් වෙන්නේ ඒ හැසිරීම මොලයට ධනාත්මකව ශක්තිමත් වීමක්. positive reinforcement එකක්. ඒ ලැබෙන ප්‍රීතිය ලෞකික සැපයකට වඩා සංසුන් මනසකින් ලබන සරල පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් සතුටක් බව තේරුම් ගැනීම මෙතනදී හරිම වැදගත්. හිතේ තියෙන සංසුන් බව හඳුනා ගන්න එක වගේම හිතේ තියෙන නොසන්සුන්කම විශේෂයෙන්ම සකයයි පසුතැවීමයි හරියට තේරුම් ගන්න එකත් වැදගත්. ලියවිල්ලේ මේ ගැන ගැඹුරින් කතා කරලා තිබුණත් ඒක නූටන මනෝවිද්‍යාත්මක පැත්තත් එක්ක සම්බන්ධ කළොත් ගිහියෙකුට තවත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. අනිවාර්යයෙන්ම ඒක තුන්වෙනි ප්‍රධාන කරුණ. විචිකිච්ඡාවේ හෙවත් සැකය සහ උද්දච්ච කුක්කුච්චය හෙවත් නසන්සුන්කම සහ පසුතැවීම ජන විග්‍රහය ගැඹුරු වුණත් එය ගිහි ජීවිතයේ සුලභ අත්දැකීම් වෙන Taman ගැන අව탁සේරුව ස්වයං විවේචනය වගේ දේවල් එක්ක සෘජුවම සම්බන්ධ කරන්න ඕන. "ඔව් මේක ඊටාම වැදගත්. ග්‍රන්ථයේ විචිකිච්ඡාව දැක්වෙන්නේ බුදුන්, දහම්, සංඝුන් ගැන හරි භාවනාව ගැන හරි සැකයක් විදියට. නමුත් නූතන ගිහියාට මේ සැකය මතුවෙන්නේ මම හරියටද භාවනා කරන්නේ? මට මේ දේවල් තේරෙන්නේ නැහැ. මට මොකක් හරි වැරදීලාද? මේ කලබලකාරී ජීවිතයත් එක්ක මේ දේවල් මට ගැළපෙනවාද වගේ ප්‍රායෝගික ප්‍රශ්න විදියට. ඒක ඇත්ත. ගොඩක් වෙලාවට අපි ආධ්‍යාත්මික සංකල්ප පාවිච්චි කරන්නේ Tamanටම දොස් කියා ගන්න තමත් මෙවලමක් විදිහට. මට කේන්ති ගියා. මම හොඳ බෞද්ධෙක් නෙවෙයි කියලා හිතනවා. ඒ වගේම කුක්කුච්චය. ඒ කියන්නේ පසුතැවීම. රැකියාවේ හරි පෞල් ජීවිතේ හරි වුණු වැරද්දක් ගැන නොනවත්වා තැවෙන තමන්ටම දොස් පවරා ගන්න චක්‍රයක් බවට එකපත් වෙන්න පුළුවන්. මේ උගුලෙන් ගැලවෙන්න කොහොමද? මෙතනදී කරන්න ඕන විචිකිච්ඡාව සහ උද්දච්ච කුකුච්චය නූතන මනෝවිද්‍යාත්මක භාෂාවට පරිවර්තනය කරන එක වැදගත්ම දේ තමයි මේවා භාවනාවේ අසාර්ථකත්වයේ ලකුණු නෙවෙයි මේවා විශ්වීය මිනිස් අත්දැකීම් කියලා අවධාරණය කරන එක සැකය ඒ කියන්නේ විචිකිච්ඡාව ගත්තොත් අන්ධ භක්තිය වෙනුවට නුවණින් යුත් විමසීම දිරිමත් කරන්න ඕන. භාවනාව ගැන සැකයක් තියෙනවා නම් ඒක අත්හදා බැලීමක් විදියට සලකන්න කියන්න පුළුවන්. හරි මම සතියක් පුරා දිනපතා මිනිත්තු 10ක් මේක කරලා බලනවා. මට දැනෙන පොඩිම හරි වෙනසක් තියෙනවද කියලා නිරීක්ෂණය කරනවා. ඒ වගේ ප්‍රවේශයක් ගන්න පුළුවන්. ඒක හරියට විද්‍යාඥයෙක් වගේ තමන්ගෙම හිත ගැන පරීක්ෂණයක් කරනවා වගේ පසුතැවීමට මොකද කරන්නේ? ඒක ගොඩක් දෙනෙක්ට ලොකු බරක්. පසුතැවීම, ඒ කියන්නේ කුක්කුච්චය, සොයං කරුණාව, හේවත් self compassion එක්ක සම්බන්ධ කරන්නම ඕන. මෙතනදි වෙන්න ඕන වරද නොසලකා හරින එක නෙවෙයි. ඒ ගැන විනිශ්චයකින් තොරව ඒක පිළිගෙන, ඒන් පාඩමක් ඉගෙනගෙන ඒක අතහරින එක. මම වැරද්දක් කළා කියන එක මම නරක කෙනෙක් කියන තැනට ගෙනියන්න හොඳ නෑ. ඒකට සරල පියවරක් පුරුදු කරන්න පුළුවන්. හැඟීම හඳුනා ගන්න, එය හුදු සිතුවිල්ලක් බව තේරුම් ගන්න, එය අතහරින්න වර්තමාන මොහොතට නැවතෙන්න. ඒ වගේම තව දෙයක් තියෙනවා සමහර වෙලාවට අපි භාවනාව පාවිච්චි කරනවා ජීවිතය අමාරු දේවල් මග අරින්න පැනයාමක් විදිහට. දුෂ්කර සංවාදයක් තියෙනවා නම් වගකීමක් තියෙනවා නම් ඒක පැත්තකට දාලා මම භාවනා කරන්න යනවා කියන එක ඒකත් මේකට සම්බන්ධයි නේද? හරියටම. ඒකට කියන්නේ spiritual bypassing කියලා. අරමුණ වෙන්න ඕන අභියෝගවලට සිහි අරගෙන එන එක මිසක් ඒවයින් පැනලා යන්නේ එක නෙවෙයි. සිහිය කියන්නේ ජීවිතයට මුහුණ දෙන්න තියෙන මෙවලමක්. ජීවිතෙන් පැනලා යන්න තියෙන දෙයක් නෙවෙයි. නත් නූතන ජීවිතයේදී ඒක බර්න් අවුට් සහ ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන දේවල් එක්ක කොච්චර ගැඹුරින් සම්බන්ධද කියලා තව ටිකක් පැහැදිලි කළා නම් ඒක ගොඩක් දෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි. ඕ ඒක අනිවාර්යයෙන්ම එකතු කර යුතු කරුණක්. තීන මිද්දය ඒ කියන්නේ නිදිමත සහ මානසික අලස බව පිළිබඳ විග්‍රහය භාවනාවේදී ඇතිවන නිදිමතට සීමා නොවි නූතන ගිහියා අත්විඳින මානසික විඩාව අවධානයේ ගිලිහි සහ බර්නවුට් තත්වයන් එක්ක සම්බන්ධ කළ යුතුයි. ලියවිල්ලේ තීන මිද්දේ පැහැදිලි කරන්නේ භාවනා කරනකොට එන නිදිමත. හිතේ තියෙන අලසකම. හිත හැකිලිලා යන ස්වභාවීය විදිහට. ඒක සම්පූර්ණයෙන්ම නිවැරදි. නමුත් ගිහියෙකුට මේක දැනෙන්නේ ඊට වඩා වෙනස් විදිහකට. ඒක තමයි නිරන්තරයෙන් දැනෙන මානසික විඩාව. කරන්න වැඩ ගොඩක් තියෙනවා ඒත් එකක්වත් පටන් ගන්න හිතෙන්නේ නැහැ. හිතට බරගතියක් දැනෙනවා. අවධානය තියාගන්න බෑ. ඒ කියන්නේ ෆෝන් එක අතට අරන් පළගානක් සෝෂල් මීඩියා බලබල ඉන්නවා. ඒත් කරන්න ඕන වැදගත් වැඩේ පටන් ගන්න හිතෙන්නේ නැහැ. ඒකත් තීන මිද්දේම නූතන ස්වරූපයක්. ඒක නිකම්ම කම්මැලිකමක් නෙවෙයි ඊට වඩා ගැඹුරු දෙයක්. අන්න ඒක තමයි. ඒකට තමයි procrastination. හෙවත් වැඩ කල් දෙමීම කියන්නේ. ඒ වගේම burn out කියන தත්ත්වය. ඒ කියන්නේ දිගු කාලයක් තිස්සේ අධික පීඩණයකින් වැඩ කරලා මානසිකව සහ ශාරීරිකව සම්පූර්ණයෙන්ම හෙම්බත් වෙලා ඉන්න එක. මේව තමයි ගිහියෙකුගේ ජීවිතයේ තීන මිද්‍ය ක්‍රියාත්මක වෙන ප්‍රධානම විදි. ඉතින් මේකට විසඳුම තව මහන්සි වෙන්න කියන එක නෙවෙයි. එහෙනම් මොකද ප්‍රායෝගික ප්‍රවේශය? පළමුව මේක හඳුනා ගැනීම මේක කම්මැල එකමක් නෙවෙයි මානසික විඩාවේ ලක්ෂණයක් කියලා තීරුම් ගන්න ඕන. දෙවනුව විසඳුම වේලාව කළමනාකරණය කරනට වඩා ශක්තිය කළමනාකරණය කරන එක. Energy management. දවසේ තමන්ගේ ශක්තිය නැති කරන දේවල් මොනවද? ශක්තිය දෙන දේවල් මොනවද කියලා හඳුනා ගන්න ඕන. සමහර වෙලාවට විනාඩි 10ට එළියට බැහැලා ඇවිදින එක පැයක් සෝෂල් මීඩියා බලනවට වඩා ශක්තියක් දෙන්න පුළුවන්. වැඩ කල් දැමීමට හොඳ ක්‍රමයක් තමයි මිනිත්තු 5 නීතිය. කරන්න අමාරුයි කියලා හිතන වැඩේ මම විනාඩි 5ක් විතර කරනවා කියලා පටන් ගන්න එක. බොහෝ වෙලාවට පටන් ගත්තට පස්සේ ඒක දිගටම කරගෙන යන්න හිතනවා. ඉතින් අද අපි කතා කරපු දේවල් එකට ගත්තොත් ප්‍රධානම අදහස තමයි මේ ගැඹුරු ධර්ම කරුණු අපේ නූතන ජීවිතයට ගලප ගන්න ඕන කියන එක. පළමුව නීවරණ සමග ඇති සටන මහ යුද්ධයක් ලෙස නොව දෛනිකව මුහුණ දෙන කුඩා ගැටුම් ලෙස දකින්න. දෙවනුව ඔබේ දවසේ ඇති සාමකාමී නීවරණ රහිත මොහොතවල් සක්‍රියව හඳුනාගෙන මොළයේ ඒ සඳහා පුහුණු කරමින් ඒවා අගය කරන්න. දෙවනුව ආධ්‍යාත්මික සැකයන් සහ පසුතැවීම් ස්වයං කරුණාවෙන් සහ නුවණින් යුතු විමසීමෙන් යුතුව ප්‍රායෝගිකව ජය ගන්න. අවසාන වශයෙන් තීන මිද්දය හෙවත් මානසික අලස බව නූතන බර්න් අවුට් සහ වැඩ කල් දෙමීම ලෙස තීරුම්ගෙන ශක්තිය කළමනාකරණය කිරීමෙන් ඒට මුහුණ දෙන්න. මෙම යෝජනාවලින් එකක් හරි ඔබේ ජීවිතයට එකතු කරගෙන එහි ප්‍රතිඵලය එක්ක නැවතත් ඔබේ අදහස් අප වෙත ඉදිරිපත් කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. අපි භාවනාවේදී අර හුස්ම දිහා බලනවා, ඇවිදිනකොට পায় තියෙන විදිහ ගැන හිතනවා, ඒ වගේ මූලික පුහුණුවීම් වලින් අපි ටිකක් එහාට යමුවද? දැන් කතා කරන්න යන්නේ හිත එක්ක කෙලින්ම ගනුදෙනු කරන ගැඹුරු අධීරක් ගැන. මට හිතන්නේ මේක හරියට අර පිහිනුම් තටාකේ පුහුණුවීම ඉදර වෙලා ඇත්තම මුහුතට පනිනව වගේ වැඩක්. ඔව් ඒක හොඳ උපමාවක්. මොකද මුහුදේදී අපිට අර රැලි, සුළං, දියවැල් වගේ පාලනය කරන්න බැරි දේවල් වලට මුණ දෙන්න වෙනවානේ. අන්න ඒ වගේ හිතේ පැන නගෙන පාලනය කරන්න අමාරු දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. අපේ මේ ගැඹුරු විමසුම පදනම් වෙන්නේ පූජ්‍ය උඩෛරියගම ධම්මජීව ස්වාමින් වහන්සේගේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවක කොටස් මත. අපි අවධානය යොමු කරන්නේ එහි එන ධම්මානුපස්සනාව. විශේෂයෙන්ම ඒ යටතේ විග්‍රහ වෙන පංච නීවරණ කියන මානසික බාධක ගැන. මේකේ අරමුණ ආරණ්‍යකේ ඉන්න කෙනෙකුට විතරක් නෙවෙයි නූතන ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට Tamange හිතේ දිනපතා ඇතිවෙන මේ බාධක එක්ක බුද්ධිමත්ව ගනුදෙනු කරන්න අවශ්‍ය ප්‍රායෝගික උපක්‍රම ටිකක් ගවේෂණය කරන එක. ඇත්තටම මොකද ධම්මානුපස්සනාව කියන්නේ සතිපට්ඨානේ අනිත් අධිරකුණ තියෙන්නේ. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන. ඕ. ওই තුනේම එකතුවක් සහ එහි කූට ප්‍රාප්තිය වගේ දෙයක්. මෙතනදී ධම්ම කියන වචනයෙන් අදහස් වෙන්නේ පින කුසලය වගේ හොඳ දේවල් විතරක් නෙවෙයි. ඒ කියන්නේ නරක දේවල්. අනිවාර්යයෙන්ම. නීවරණ වගේ අකුසල් ඇතුළුව හිතේ ඇතිවෙන ඕනෑම දෙයක සැබෑ ස්වභාවය. ඒ කියන්නේ ඒකේ රැඳී පවතින ස්වභාවය දකින්න උත්සාහ කරන එක. උපමාවකින් කිව්වොත් කලින් අධීරවලදී අපි තනි තනි සෙබළුන් දිහා, ඒ කියන්නේ කාය වේදනා චිත්ත දිහා බැලුවා නම් වෙන වෙනම. ඔව්. දැන් අපි බලන්නේ මුළු යුද්ධයේම සැලැස්ම දිහා. හිතේ හොඳ සහ නරක දෙකම ක්‍රියාත්මක වෙන විදිහ දිහා. ඔන්න ඔතන තමයි වැදගත්ම කාරණේ දෙන්නේ. සාමාන්‍යයෙන් භාවනාව කිව්වම අපි හිතන්නේ හිත සංසුන් කරගන්න, හිතේ තියෙන නරක දේවල් යටපත් කරන එකක් ගැනනේ. සමත භාවනාවේදී වගේ ඒවට කෙලින්ම මුහුණ දෙන එක. ඒක ටිකක් බය හිතන අදහසක් නේද? බැලූ බැලමට එහෙම හිතන්න පුළුවන්. ඒත් ඒක ගැඹුරු ප්‍රඥාවක් තියෙනවා. මූලාශ්‍රය මේකට හරි අපූර්ව උපමාවක් දෙනවා. ඒ මොකද්ද? මේක ආරක්ෂිත බංකරයක හැංගිලා ඉන්න ඕගේ නෙවෙයි, කෙලින්ම සටන් පිටට බැහැලා සතුරාට මුහුණ දෙන වගේ වැඩක්. බංකරය කියන්නේ බංකරය තමයි සමත සමාධිය. හිතට මහන්සි දැනුනම, බාටක දරුණු වැඩි වුණාම ටිකකඩේ බංකරයට ගිහින් විවේක ගන්න පුළුවන්. ඒක වැදගත්. හැබැයි ඇත්ත සටන, ඇත්ත අවබෝධය ලැබෙන්නේ සටන් බිමේදී. ඒ කියන්නේ නීවරණ එක කෙලින්ම ගනුදෙනු කරනකොට. එතකොට සටන් බිමට බහිනවා කියන්නේ තරහවක් ආපු ගමන් ඒකත් එක්ක හැප්පිලා ඒක නැති කරන්න හදන එකද? නෑ. එතන තමයි වෙනස තියෙන්නේ. හැප්පෙන්න යන එක නෙවෙයි. අර දක්ෂ සෙවලෙක් සතුරාගේ හැම චලනයක් ගැනම අවධානයෙන් ඉන්නා වගේ මේ නීවරණ දිහා බලාගෙන ඉන්න එක. බලාගෙන ඉන්නවා. ඔව්. ඒක ඇති උනේ කොහොමද? දැන් ඒක හිතේ පවතින්නේ කොහොමද? ඒක නැති වෙලා යන්නේ කොහොමද කියලා ඒකේ මුල, මැද, අග කියන තුනම තේරුම් ගන්න උත්සාහ කරන එක. එහෙම නොදෙන හැප්පෙන්න ගියොත් වෙන්නේ තුවාල වෙන එක විතරයි. ඒක පැහැදිලි. එහෙනම් අපි මේ සටන් බිමේ ඉන්න ප්‍රධාන සතුරෝ පස් දෙනා ගැන, ඒ කියන්නේ පංච නීවරණ ගැන එකින් එක කතා කරමු. පළවෙනි එක කාමාච්ඡන්දය. හ්ම් ඉන්ද්‍රිය පිනවීමේ ආශාව. මේක ඉట్లි එදිනදා ජීවිතේද අපිට නිතරම මුණ ගැහෙන දෙයක් නේ. හරියටම. රස කෑමකට, ලස්සන දේකට, ප්‍රශංසාවකට මේ හැම දෙයකම තියෙන්නේ ඒක. ඉතින් මූලාශ්‍රය කියනවා මේ කාවම කලබල වෙනවා වෙනුවට දැන් මගේ හිතේ කාමච්ඡන්දය තියෙනවා කියලා දැනගන්න එකම ලොකු පියවරක් කියලා. දැනගැනීම විතරද? ඕ ඒක හරියට සුනාමි අනතුරුංගවීමක් වගේ. සුනාමිය එන බව කලින් දැනගත්තම අපිට ආරක්ෂා වෙන වෙලාව තියෙනවනේ. ඒ වගේ ආශාව හිතේ නැගීගෙන එනකොට මේක අඳුරගත්තම ඒකට වහල් නොවි ඉන්න ශක්තියක් ලැබෙනවා. තව උපමාවක් තියෙනවා. විදුලි රැහැනක් අල්ලන්න කලින් ඒක निराවරණීය වෙලා තියෙනවා කියලා දැක්කොත් අපි ඒක අල්ලන්නේ නැහනේ. අන්න ඒ වගේ ඒ දැකීමම තමයි ආරක්ෂාව. ඒක හරිම ප්‍රායෝගික අදහසක්. ඒත් මට හිතෙන්නේ එදිනෙදා ජීවිතයේදී හිතේ ආශාවක් නැති බව දකින්න එකට වඩා තේන දේ පස්සේ දුවන එක නේද අපිට පුරුදු. ඒ නැති බව අගේ කරන්න හිත පුරුදු කරගන්නේ කොහොමද? ඔතන තමයි මූලාශ්‍රයේ තියෙන තවත් හරිම අපූරු ගැඹුරු කාරණයක් මතුවෙන්නේ. ඇත්තටම අපේ ජීවිතේ වැඩි වෙලාවක් අපි ඉන්නේ කාමච්ඡන්දේ නැතිව. එහෙමද? ඔව්. අපි හැමතිස්සෙම කෑම ගැන බීම ගැන හිත හිත ඉන්නේ නැහනේ. ඒත් අපි නිස්කලංක සංසුන් බව අගය කරන්නේ නැහැ. ඒක අපිට සාමාන්‍ය දෙයක් වෙලා ඒ නිසා මූලාශ්‍රය යෝජනා කරනවා දැන් මගේ සිතේ කාමචන්දේ නැහැ කියලා දැනගන්න පුරුදු වෙන්න කියලා. ආ ඒක අනිත් පැත්ත. ඕ ඒ නිදහස් සැහැල්ලු මානසික තත්ත්වය හිතාමතාම අත්විඳින්න අගය කරන්න පටන් ගත්තම හිතේ සංසුන් බව ගැන ලොකු වටිනාකමක් ඇති වෙනවා. එතකොට කාමචන්දේ ආයෙත් එනකොට ආ අර නිස්කලංක බව නැති කරන කරදරකාරයා ආවා කියලා ඒකේ ස්වභාවය තවත් හොඳට තේරෙනවා. මේක ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුටත් කරන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම. මේක කරන්න භික්ෂුවක් වෙන්නම අවශ්‍ය නැහැ කියලත් මූලාශ්‍රයේ පැහැදිලිවම සඳහන්. හරි. කාමච්ඡන්දිය ඒ කියන්නේ ආශාව එක පැත්තක් නම් ඒකේ අනිත් පැත්ත තමයි ව්‍යාපාදය, තරහව, විරෝධය. මේ දෙක අතර සම්බන්ධයක් తీරවද? ඔව් පැහැදිලිවම මූලාශ්‍රයට අනුව ව්‍යාපාදේ කියන්නේ කාමච්ඡන්දෙම විකෘති වූ අනිත් පැත්ත පෙරළුණු අවස්ථාවක්. ඒ කියන්නේ තමන් ආස කරන දෙයක් නොලැබුණම තමන් කැමති විදියට දේවල් සිදු නොවුනම තමයි තරහව. ඒ කියන්නේ ව්‍යාපාදේ ඇති වෙන්නේ. ඉතින් මේ දෙක එකම කාසියේ දෙපැත්ත වගේ. එතකොට මේකට ප්‍රතිකාරය මොකද්ද? තරහවක් ආවම ඒක දිහාත් අර විදිහටම බලාගෙන ඉන්න එකද? බලාගෙන ඉන්න එක එක පියවරක්. ඒත් ඒකට විශේෂිත ප්‍රතිකාරයක්ත් තියුණා. ඒ තමයි මෛත්‍රිය. මෛත්‍රිය? ඔව්. මූලාශ්‍රයේ යෝජනා කරන්නේ මුලින්ම තමන්ටම මෛත්‍රී කරමින් පටන් ගන්න කියලා. මොකද ව්‍යාපාදේ ඇති වුණාම වැඩියෙන්ම පිච්චෙන්නේ දුක් විඳින්නේ අපිමයි. ඒකත්. ඊට පස්සේ අනිත් අයටත් මෛත්‍රී කරනවා. ව්‍යාපාදේ නිසා හිත මිතුරෝ සහ සතුරෝ කියලා දෙකට බෙදලා ඇතුලෙන් ලොකු යුද්ධයක් ඇති වෙනෝනේ. ඒ අභ්‍යන්තර ගැටුම නවත්තලා හිතේ සමගයක් ඇති කරගන්න මෛත්‍රිය උදව් වෙනවා. ඒ වගේම අර කලින් කිව්වා වගේ ව්‍යාපාදය නැති බව දැනගන්න එකත් වැදගත් ඇති. හරියටම. දැන් මගේ හිතේ ව්‍යාපාදයක් නැහැ කියලා දැනගැනීමෙන් ඒ සාමකාමී යහපත් මානසික తත්වය තවත් ශක්තිමත් කරගන්න පුළුවන්. තරහව වගේම හිතේ ශක්තිය නැති කරලා දාන තවත් දෙයක් තමයි අර අලසකම සහ නිදිබර ගතිය. එකක් ගිනි ගන්නවා වගේ නම් අනික මිදිනවා වගේ. මූලශ්‍රේ යේ තීන මිද්ද කියන தત્ත්වය ගැන කියන්නේ මොනවද? ඒක හරිම ලස්සන සංසන්දනයක්. මූලාශ්‍රයේ තීන මිද්ද පැහැදිලි කරන්නේ ඒ වගේ උපමාවකින්. ඒක ශීතලට මිදිලා ගල් වෙච්ච ගිතෙල් වගේලු. ගිතෙල් වගේ. තේ යනවා, හිත මොට වෙනවා, කිසිම උනන්දුවක් නැතිලෙනවා. මේකට ප්‍රධාන හේතුව වීරිය අඩුකම. එදිනදා ජීවිතයේදී තේම වෙනවනේද? හොඳ වැඩක් කරන්න පටන් ගන්නකොටම එනවා අමුතුම කම්මැලිකමක්. මේකට මොනවද ප්‍රායෝගික විසඳුම්? මූලාශ්‍රයේ මේකට ප්‍රායෝගික විසඳුම් කිහිපයක්ම දෙනවා. එකක් තමයි ආහාර පාලනය. කෑම. ඔව්. අධිකව ආහාර ගත්තම හිත නිදිබර ගතියටපත් වෙනවා. ඉතින් සමබරව ආහාර ගැනීම වැදගත්. අනික තමයි ඉරියව් මාරු කිරීම. වාඩි වෙලා ඉන්නකොට නිදිමත එනවනම් නැගිටලා ටිකක් සක්මන් කරන එක. හරි. තව දෙයක් තමයි ආලෝකය ගැන සිතීම. දවල් කාලය ආලෝකයේ හිතේ මවා ගැනීමෙන් හිතේ අඳුරු මිදුණු ගතිය නැති කරගන්න පුළුවන්ලු. ඒත් මේ හැම දෙයකටම වඩා වැදගත් තමයි මානසිකව වීරය ඇති කරගන්න එක. ඒ කොහොමද? Tamanට ලැබී ඇති මේ වටිනා මනුෂ්‍ය ජීවිතය ගැනත් භාවනාවෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් නැවත නැරද සිතීමෙන් හිතේ උනන්දුවක් වීරියක් ඇති කරගන්න පුළුවන් කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඒකට උදාහරණකෙම තියෙනද මූලාශ්‍රය? ඔව් හරිම බලගත්ු කතාවක් තියලා චිත්තානම් රෝගී භික්ෂුණියක් ගැන. ඇය ශාරීරිකව හුඟක් දුර්වලයි. ඒත් ඇය අදිෂ්ඨාන කරගන්නවා මගේ ඇඟේ මස්ලේ වියලිලා ගියත් ඇට සම් විතරක් ඉතුරුනත් මම මේ උත්සාහය අතහරින්නේ නැහැ. අද උත්සාහ කළේ නැත්නම් හෙට මීටත් වඩා අමාරු වෙයි කියලා. අන්න ඒ වගේ දැඩි සිතුවිල්ලකින් තමයි ඈ තීන මිද්දේ පරාජය කරන්නේ. ඒකෙන් පේනවා මානසික අදිෂ්ඨානය කොච්චර බලවත්ද කියලා. හරියටම. මට නිතරම හිතන දෙයක් තමයි හිතේ තියෙන මේ නොසන්සුන්කම. එක දෙයක් ගැන හිතන්න ගත්තම තව 10කට හිත පනිනව. එහෙම නැත්නම් කරපුවා නොකරපුවා ගැන පසුතැවෙනව. මුලාශ්‍රය මේකට දෙන උපක්‍රමය මොකද්ද? මේක හතරවෙනි නිවරණේ නේද? ඔව් හතරවෙනි නිවරණය තමයි උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියන්නේ ඔබ කිව්වා වගේ හිත එක තැනක තියාගන්න බැරි විසිරුණු නොසන්සුන් ගතිය. කුක්කුච්ච කියන්නේ කුක්කුච්ච කියන්නේ කරපුවා සහ ලොකරපුවා ගැන ඇතිවෙන පසුතැවීම. නූතන ලෝකයේ ස්මාර්ට්ෆෝන් නොටිෆිකේෂන් එක මේ උද්දච්චය කියන එක අපිට හරිම සමීප දෙයක් වෙලා. ඉතින් මේකත් එක්ක කෙලින්ම හැප්පෙන්න ගියොත් මොකද වෙන්නේ? ඒක තමයි කරන්න හොඳම නැති දේ. මේකත් එක්ක කෙලින්ම හැප්පෙන්න ගියොත් ඒ කියන්නේ මගේ හිත විසිරෙනවා මම මේක නවත්තන්නම ඕන කියලා බලෙන් හිත අල්ලගන්න හැදුවොත් ඒක තවත් වැඩි වෙනවා. එහෙනම් මොකක්ද කරන්න ඕනේ? මූලාශ්‍රය කියන්නේ එහෙම වෙලාවක කලබල නොවි දැන් මගේ හිතේ උද්දච්චය තියෙනවා කියලා දැනගෙන හරිම මෘදුවෙන් ආයෙත් Tamanගේ මූලික භාවනා අරමුණට හිත යොමු කරන්න කියලයි. ඒක හරියට දරුණු මුහුදු රැල්ලක් උඩින් සර්ෆින් ක්‍රීඩකෙක් දක්ෂ විදිහට ගොඩබිමට එනවා වගේ වැඩක්. ආ. එයා රැල්ල නවත්තන්න හදන්නේ නැහැ. නැහැ. එයා කරන්නේ රැල්ලේ බලය පාවිච්චි කරලා ඒක මතින් දක්ෂ ලෙස ගමන් කරන එක. ඒ වගේ උද්දච්චය ආවම කලබල වෙලා භාවනාව නවත්තනව වෙනුවට ඒක ස්වභාවය දැනගෙන ආයත් මෘදුවෙන් මූලික අරමුණට හිත ගේන එක තමයි කරන්න ඕනේ. අවසාන වශයෙන් පස්වෙනි නීවරණය විචිකිච්ඡාව. ඒ කියන්නේ සැකය. මේකත් නූතන සමාජයට හුඟක් ආදාර දෙයක් වගේ ඒද වගේ දේවල්. ඔව්. මට මේක කවදාවත් කරන්න පුළුවන් වෙයිද වගේ සැකයන්. මේක හරියට හතරමං හන්දිය කතරමං වෙලා කොයි පාරෙන් යන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නවා වගේ. එක ආඩියක් ඉස්සරහට තියෙනවා දෙකක් පස්සට තියෙනවා. එහෙම ගමනක් යන්න බෑනේ. එතකොට මේ සැකය කියන මීදුමෙන් එළියට එන්නේ කොහොමද? මේකට පිළියම තමයි බහුශ්‍රත භාවය. ඒ කියන්නේ ධර්මය හරියට ඉගෙනීම සහ ඇසීම. තමන් යන මාර්ගය ගැන, තමන්ගේ ගුරුවරයා ගැන, බුදුන් වහන්සේ ගැන පැහැදීමක්, ශ්‍රද්ධාවක් ඇති කර ගැනීම. ඒ කියන්නේ විශ්වාසය. ඔව්. ඒ හරහා ඇතිවෙන පැහැදීමෙන් සැකය කියන අඳුර දුරු වෙනවා. ඒ වගේම මූලාශ්‍රය වෙදගත් අනතුරු ඇංගවීමකුත් කරනවා. වෙනත් භාවනා කරන අය සමග අනවශ්‍ය විදිහට තමන්ගේ අත්දැකීම් සංසන්දනය කරන්න යන්න එපා කියලා. ආ. ඔව්. විවිධ ක්‍රම ගැන නිතරම කතා බහට ගිහින් තමන්ගේ හිතේ තියෙන සැකය තවත් වැඩි කරගන්න එපා කියලා. එක මාර්ගයක විශ්වාසයෙන් කැපවීමෙන් ගමන් කිරීමේ වැදගත්කම තමයි මෙතනදී අවධානය කරන්නේ. ඉතින් මේ සියල්ලෙන් අදහස් වෙන්නේ මොකක්ද? මේ පංච නීවරණ කියන්නේ අපි විනාශ කර යුතු නැති කරලා දාන්න ඕන සතුරන් නෙවෙයිද? නෑ. ඒක තමයි මේ විමසුමෙන් ගන්න තියෙන වැදගත්ම පාඩම. නීවරණ කියන්නේ සතුරන් නෙවෙයි, ඒවා හිතේ ඇතිවන ස්වභාවික කාලගුණික තත්වයන් වගේ. කාලගුණික තත්වයන්. ඔව්. සමහර වෙලාවට අවව තියෙනවා. ඒ කියන්නේ සතුට. සමහර වෙලාවට වහිනවා. ඒ කියන්නේ දුක. සමහර වෙලාවට කුණාටු වෙනවා. ඒ තමයි නීවරණ. භාවනාව කියන්නේ ඒ කාලගුණය ගැන ඒ කියන්නේ වැස්සෙන්නේ කොහොමද කුණාටුව හැදින්නේ කොහොමද කියලා හොඳින් දන්න දක්ෂ කාලගුණ විද්‍යාඥයෙක් බවට පත්වෙන එක. හ්ම්. එතකොට කුණාටුව කාවම කලබල වෙන්නේ නැහැ. නෑ කලබල නොවි ආ මේ කුණාටුවක් මේකේ ස්වභාවය මෙහෙමයි ටිකකින් මේක පහ වෙලා යයි කියලා දැනගෙන ඒකට සූදානමෙන් බුද්ධිමත්ව මුහුණ දෙනවා. එතකොට ඒ බුද්ධිමත් මුහුණ දීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් පියවරෙන් පියවර මාර්ගයක් මේ මූලාශ්‍රයේ දක්වලා තියෙනවද? ඔව් පැහැදිලිවම ඒ ක්‍රමය මේ නීවරණ පහටම පොදුයි එක පියවර පහකින් සමන්විතයි. පියවර පහ. ඔව්. පළමුව බාධකයේ හිතේ ඇති බව දැන ගැනීම. උදාහරණයක් විදිහට දැන් මගේ සිතේ කාමච්ඡන්දය ඇත කියලා දැන ගැනීම. හරි. දෙවනුව ඒ නැති බවත් දැනගෙන ඒ සැනසීම ඒ නිදහස විඳීම. දැන් මගේ සිතේ කාමච්ඡන්දය නැත කියලා දැන ගැනීම. තුන්වෙනුව නූපන්නේ බාධකය හටගන්නා ආකාරය තේරුම් ගැනීම. මොන වගේ දේවල් නිසාද මගේ හිතේ ආශාව ඇති වෙන්නේ කියලා තේරුම් ගන්න එක. ඒකේ හේතුව. ඔව්. හතරවෙනුව දැනටමත් හටගෙන ඇති බාධකයෙන් මිදෙන ආකාරය තේරුම් ගැනීම. අවසාන වශයෙන් පස්වෙනුව මිදුණු පසු නැවතේ බාධකෙන් නූපදින ලෙස වළක්වා ගන්න ආකාරය තේරුම් ගැනීම. මේ ක්‍රමානුකූල විද්‍යාත්මක අවබෝධය තමයි විපස්සනාවේ හරය. අපි මේ කතා කරපු හැමදේම එකතු කරලා ගත්තම හිතට එන්නේ හරිම වෙනස් චිත්‍රයක්. අපි සාමාන්‍යයෙන් අපේ හිතේ තියෙන තරහව, ආශාව, කම්මැලිකම වගේ දේවල් එක්ක සටන් කරනවානේ. ඒවට දොස් කියනවා. ඒත් මේ ඉගෙන්වීම් වල තියෙන්නේ ඊට වඩා හුඟක් මෘදු කරුණාවන්ත ප්‍රවේශයක්. මුලාශ්‍රේ සතන් වෙනවා නේද? දරුණු වැද්දෙක් ගැන කතාව. ඉතා දරුණු කිසිම දයාවක් නැති වැද්දෙක් භික්ෂුවගේ කරුණාව සහ මෘදු මඟ පෙන්වීම නිසා අවසානයේදී නිවැරදි මඟට එන කතාවක් තියෙනවා. එතනදී මොකද වෙන්නේ? ඒ වැද්දාට තිබුණු දැඩි පිපාසය සංසිඳවන්න ඒ භික්ෂුව උදව් කරනවා. එතනදී භික්ෂුව වැද්දායක සටන් කරන්නේ නැහැ. එයාට දඬුවම් දෙන්න යන්නේ නැහැ. එයා කරන්නේ වැද්දාගේ අත්ත අවශ්‍යතාවයේ තේරුම අරගෙන ඒකට උදව් කරන එක. සමහර විට අපේ හිතේ තියෙන මුරණ්ඩුම නීවරණත් අර වැද්දා වගේ වෙන්නේ නැති. ඒවා නරක නිසා නෙමෙයි. වැරදි පාරක යන නිසා තමන්ගේ ඇත්ත අවශ්‍යතාවය, ඒ කියන්නේ සැනසීම හොයාගන්න දන්නේ නැති නිසා එහෙම හැසිරෙන්නේ. ඉතින් ඒව එක්ක සටන් කරනව වෙනුවට ඒ නීවරණවලට ඇත්තටම අවශ්‍ය මොකක්ද කියන තේරුම අරගෙන අර භික්ෂුව වැද්දට මඟ පෙන්වුවා වගේ අපිත් ඒවට මෘදුවෙන් මඟ පෙන්වන්න උත්සාහ කළොත් මොකද වෙන්නේ? ඒක තමයි සමහර විට මේ ගැඹුරු විමසුම අවසානයේ අපිට ඉතිරි වෙන වැදගත්ම ප්‍රශ්නය. The debate with ඔබව සාදරයෙන් පිළිගනිමු. අද අපේ කතිකාවතට ලක් වෙන්නේ මහසතිපට්ඨාන සූත්‍ර දේශනාවලියේ ධම්මානුපස්සනාව යටතේ විස්තර වෙන අර පංච නීවරණ ධර්මයේ එක්ක අපි කටයුතු කරන්නේ කොහොමද කියන කාරණේ ඒ කියන්නේ මානසික දියුණුවට බාධා කරන මේ ප්‍රබල මානසික බාධක ජය ගන්න මූලාශ්‍රයේ සඳහන් වෙනවා ක්‍රමවේද දෙකක් ගැන. ඉතින් මූලික ප්‍රශ්නේ තමයි මේක නීවරණ එක්ක කටයුතු කරද්දී ඒවා తాවකාලිකව යටපත් කරලා හිත එකඟ කරගන්නා සමත භාවනා ක්‍රමයේද එහෙමත් නැත්නම් ඒවයි යථා ස්වභාවය දකිමින් ඍජුවම මුහුණ දෙන විපස්සනා භාවනා ක්‍රමයේද වඩාත් මූලික වෙන්න ඕන. මම දරණ මතය තමයි නීවරණ සමග කටයුතු කරද්දී හැම වෙලාවෙම සෑම අවස්ථාවකදීම යෙදියතු මූලිකම ක්‍රමය වෙන්නේ ඒවයි නැගීම සහ බැසීම නිරීක්ෂණය කරන්නේ විපස්සනා ප්‍රවේශය කියන එක. හ්ම්. මම දකින්නේ නම් විපස්සනාව කියන්නේ අවසාන ඉලක්කය සහ ප්‍රධාන මාවත වුණත් සමහර අවස්ථා තියෙනවා. ඒ කියන්නේ නීවරණ වලින් හිත සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙන වෙලාවල්. අන්න ඒ වගේ අවස්ථාවලදී ඒවා යටපත් කරලා හිත ශක්තිමත් කරන සමත ක්‍රමවේදය කියන්නේ අත්‍යවශ්‍ය සහ තීරණාත්මක උපක්‍රමයක්. ඒක හැම විටම යොදන දෙයක් නෙමෙයි. හැබැයි තෝරාගත් අවස්ථාවන්හිදී යොදන ප්‍රතිකාරයක්. මගේ ස්ථාවරය මම මෙහෙම පැහැදිලි කරන්නම්. බලන්න සතිපට්ඨාන භාවනාවේදී විශේෂයෙන්ම කායානුපස්සනාව වේදනානුපස්සනාව වගේ පියවර පහු කරලා ධම්මානුපස්සනාවට එනකොට යෝගාවචරයා ඉන්නේ භාවනාවේ හරිම දියුණු මට්ටමක මූලාශ්‍රයම මේක හඳුන්වන්නේ උසස් පෙළ වැඩක් කියලා. ඉතින් මෙතනදී නීවරණ ධර්ම යටපත් කිරීමේ අරමුණක් නැහැ. ඒක හරියට මූලික යුද පුහුණුව ඉවර කරපු සෙබලේ කෙලින්ම සටන් පිට බහිනවා වගේ සතුරට මූණට මූණ දීලා කරන සටනක්. අරමුණ නීවරණය යටපත් කරන එක නෙවෙයි, එහි මුල, මැද සහ අග මොකක්ද කියලා ප්‍රඥාවෙන් තේරුම් ගන්න එක. මූලාශ්‍රයේ සඳහන් වෙනවා සබ්බාසව සූත්‍රය ගැන. ඒකට අනුව සැබෑ ප්‍රහාණය සිද්ධ වෙන්නේ දසනා පහතබ්බා. ඒ කියන්නේ දැකීමෙන් ප්‍රහාණය කිරීම තුලින්. අන්නේ දැකීම කියන්නේ නීවරණයක් ආවම මේක නරකයි බාධාවක් කියලා ලේබල් ගහන්නේ නැතුව ඒක හිතේ ඇතිවෙන ස්වාභාවික දෙයක් විදිහට කිසිම ඇලීමක් ගැටීමක් නැතුව නිරීක්ෂණය කරන එක. ඒ නිරීක්ෂණය තුලමයි ඒකේ බලය නැති වෙලා යන්නේ. දානයකින් හරි ධානයකින් හරි ලැබෙන ශක්තියෙන් විතරක් නීවරණ මුලිනුපුටා දාන්න බෑ. ඒකට ක්ෂණික සමාධියෙන් ඒ කියන්නේ හැම මොහොතකම ඇතිවෙන නැතිවෙන දේ ඒ මොහොතෙම දකින තීක්ෂණ සිහියෙන් යුතුව ඒක යථා ස්වභාවය දකින්නම ඕන කියන එක මූලාශ්‍රයේ පැහැදිලි. ඉතින් මගේ තර්කය මේක අකණ්ඩව කරන්න ඕන දෙයක්. විවේකයක් නැහැ. ඔබගේ තර්කයේ ගොඩක් බලවත්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මම ඒක දකින්න ටිකක් වෙනස් කෝණයකින්. විපස්සනාව කියන ප්‍රධාන සටනට කලිනුත් සටන අතරතුරදීත් හිත සූදානම් කරගන්න සමතය අත්‍යවශ්‍යයි. ඔබ කියන ඒ සටනට මුණ දෙන්න ශක්තියක් නැති සම්පූර්ණයෙන්ම වෙහෙසටපත්තුණු සෙබලෙකුට මොකද වෙන්නේ? හ්ම් මූලාශ්‍රයේම ඒ උපමාව තවදුරටත් විස්තර කරනවා සටනකින් වෙහෙසටපත්තුණු සෙබලෙකුට ආරක්ෂක බංකරයකට ගිහින් විවේක අරගෙන තුවාලවලට බෙහෙත් දාගෙන ආයෙත් බලමුළු සංවිධානය කරලා සටනට යන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ සමත ධානය කියන්නේ తాවකාලික ආරක්ෂක ස්ථානයක්. මේක සටනෙන් පැනලා යනවා නෙවෙයි සටන දිනන්න අවශ්‍ය ශක්තිය එකතු කරගන්නා උපක්‍රමයක්. විතක්ක සංඨාන සූත්‍රය උපුටා දක්වමින් මූලාශ්‍රයම කියනවා ධාන සමාධි තියෙන කෙනාට නීවරණ නිසා දැඩි වෙහෙසක් දැලෙනකොට ලොකු ස්පාසුවක් ඇති කරගන්නට පුරුවන් කියලා. ඒ ස්පාසුව කියන්නේ පැනලා දුවන එක නෙවෙයි. ඒක හරියට මැරතන් දුවන කෙනෙක් වතුර ටිකක් බොන්න මොහොතකට නතර වෙනවා වගේ වැඩක්. විශේෂයෙන්ම අර උද්ධච්ච කුක්කුච්චේ වගේ ප්‍රබල නීවරණයක් ආවම සමතෙන් ශක්තිමත් වුණු මූල කර්මස්ථානයක් තියෙන එක ලොකු ශක්තියක්. ඒ නිසා මේක හැම වෙලේම පාවිච්චි කරන දෙයක් නොවුනත් තෝරාගත් අවස්ථාවක යොදෙන අතිශය වැදගත් මං කියන්නේ ජීවිතාරක්ෂක ප්‍රතිකාරයක් කියලා. ම්ම් ඔබ ඔය බංකරේ ගැන කියන කතාව හරිම සිත් ගන්නා සුළුයි. හැබැයි මට හිතෙනවා මේ උපමාවෙම අනිත් පැත්තකුත් තියෙනවා කියලා. මූලශ්‍රේම කියනවා සටන සිදුවන්නේ බංකරය තුල නොවි සටන සිදුවන්නේ සටන් පෙරමුණේ කියලා ඒකෙම පැහැදිලි ලේද නිරන්තරයෙන්ම කරන්න ඕන දේ තමයි සෘජු මුහුණ දීම කියන එක බංකරය යටලේ හැංගිලා ඉඳලා සතුරුව පරද්දන්න බෑ නීවරණ වලට මුහුණ දෙන එකෙන් වැළකීලා ඒවා සමතෙන් යටපත් කර කර ඉන්න එකෙන් වෙන්නේ తాවකාලික සහනයක් විතරයි ඒක ඇත්තටම ප්‍රඥාව දියුණු වෙන්න බාධාවක්. මොකද ප්‍රඥාව වැඩෙන්නේ අමිහිරි දුෂ්කර අත්දැකීම් එක්ක ගැටීමෙන්මයි. බංකරයේ ඇතුලේ, ඒ කියන්නේ සමත ධානයේ ඇතුලේ සුවයක් ශක්තියක් ලැබෙන්න පුළුවන්. ඒත් නීවරණේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය දකින්න ලැබෙන වටිනාම අවස්ථාවේ එතනදී මග හැරෙනවා. මම ඒකට එකඟයි සටන තින්නේ පෙරමුණේ තමයි ඒක ඇත්ත. හැබැයි සූදානමක් නැතුව ආයුධ නැතුව පෙරමුණට යන සිබලා වීරයෙක් නෙවෙයි. එයා මෝඩියෙක්. එයා වෙන්නේ සතුරාගේ ලේසි ගුදුරක් විතරයි. බංකරේ කියන්නේ ශක්තිය ගන්න තැනක් මිසක් සටන අතාරින්න තැනක් නෙවෙයි. මූලාශ්‍රය කියන විදිහට අර ස්පාසුව කියන පහසුකම සමහර වෙලාවට සටනේ ජයපරාජය තීරණය කරන්නත් පුළුවන්. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. භාවනාවට අලුත් තාම සිහි එච්චර ශක්තිමත් නැති කෙනෙක් ගැන හිතන්නකෝ. ප්‍රබල කාමච්ඡන්දයක් හරි ව්‍යාපාදයක් හරි ආවම එයාගේ හිත සම්පූර්ණයෙන් මේකට යට වෙලා යනවා. අන්නේ ඒ වෙලාවට ඔබ කියන ඔය පිරිසිදු විපස්සනා ප්‍රවේශය ඒ කියන්නේ මේක නිරීක්ෂණය කරන්න කියන එක ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද? ඇත්තටම වෙන්නේ ඒ නීවරණ රැල්ලට ගහගෙන යන එක නේද? ඉතින් ඒ වගේ කෙනෙක්ට ඔබේ ක්‍රමය කොහොමද උදව් වෙන්නේ? ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. ඔබ කියන කාරණේ ඇත්ත. ඒ වගේ කෙනෙක්ට ඒක ලොකු අභියෝගයක්. හැබැයි විසඳුම පැනලා යන එක නෙවෙයි සිහිය තවත් තවත් තීනු කරන එක. විපස්සනාව කියන්නේ නීවරණේ සම්පූර්ණයෙන්ම මෝරලා ප්‍රබල වුණාට පස්සේ ඒකත් එක්ක කොරබදන එක නෙවෙයි. ඒක කියන්නේ නීවරණේ පළවෙනි සිතුවිල්ල පළවෙනි හැඟීම මතුවෙනකොටම ඒක අඳුනගන්න එක. හරියට දුමක් දානකොටම ගින්නක් එන බව දැනගන්නවා වගේ. ඒකට තමයි අඛණ්ඩ සිහිය ඕන. ඔබ කියන අලුත් කෙනාට උනත් දෙම්මගේ සිතේ කාමච්ඡන්දෙන් යටවෙල මට මේක බලන්න බෑ කියලා දැනගන්න පුණුවන් නම් අන්නේ දැනගැනීමම තමයි විපස්සනාව. එතනින්දන් තමයි පටන් ගන්න ඕන. බංකරයට දුවලා ගිහින් හිත සංසුන් කරගෙන ආයෙත් එනකොට අර වටිනා ඉගෙන ගැනීමේ අවස්ථාව නැති වෙලා ඒක හරේට විභාගෙක අමාරුම ගාන එනකොට ඒක පැත්තකින් තියලා ලේසි ගණන් හදනවා වගේ වැඩක්. අන්තිමට අමාරු ගාන හදන්නෙම්නේ. ඔබේ උත්තරේ හරිම දාර්ශනිකයි. හැබැයි ප්‍රායෝගික තලයේදී සමහර වෙලාවට අමාරු ගාන හදන්න කලින් හිත සංසුන් කරගන්න එක අවශ්‍ය වෙනවා. උද්ධච්ච කුක්කුච්චය ඒ කැල්ලේ සිතේ විසිරීමයි පසුතැවීමයි ගැන හිතමු මූලාශ්‍රයම කියනවා ඒකත් එක්ක සටන් කරන්න ගියොත් ඒක තවත් දරුණු වෙනවා කියලා. මම ඒකට එකඟයි. ඒත් ඒ වගේ වෙලාවක හිත කිසිම අරුමුණක තියාගන්න බැරුව දසාතේ දුවනකොට මාතුල උද්දච්චේ තියෙනවා කියලා දැනගන්නවත් සිහියක් නැති වෙන්න පුරුවන්. එහෙම වෙලාවක Tamange පුරුදු සමතෙන් ශක්තිමත් කරගත් මූල කර්මස්ථානයක් ආනාපාන සතිය වගේ දෙයක් තියෙනවා නම් ඒකට ආයෙත් හිත යොමු කරලා අර විසිරියාම පාලනය කරගෙන ඊට පස්සේ ඒකේ ස්වභාවය බලන්න පුරුවන්. මූලාශ්‍රයම කියනවා මූල කර්මස්ථානයේ ශක්තිමත්ව තියෙද්දි නීවරණ එන හැටි බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ යෝගාවචරයා ශක්තිමත් කෙනෙක් කියලා. ඒ මූල කර්මස්ථානයේ ශක්තිය ගොඩනගන්නේ සමත අංගවලින්. ඒ නැංගුර තීරුවම නැතුව නීවරණ කියන කුණාටුවට අහුවෙලා නැව ගසාගෙන යනවා. මම දකින්නේ ඔබ කියන ඊ නංගුරම සමහර වෙලාවට බරක් වෙන්නත් පුළුවන් කියලයි. ඒක යම්තිසි ආරක්ෂාවක් දෙනව තමයි. හැබැයි ඒකම අපේ නිදහස සීමා කරනවා. උද්ධච්ච කුකුච්චය ගැන ඔබ කියපු කාරණය වැදගත්. ඒකට හැප්පෙන්න හැප්පෙන්න ඒක වැඩි වෙනවා. විපස්සනා ප්‍රවේශය කියන්නේ හැප්පෙන එක නෙවෙයි. ඒක හරියට තමන්ගේ පාඩුවේ කරකෙන බම්බරයක් දිහා බලාගෙන ඉන්නවා වගේ. අපි ඒකට අත තිබ්බොත් විතරයි අපේ අතත් රිදිලා බම්බරේ කරකිල්ලත් අවුල් වෙන්නේ. ඒ නිසා දැන් මා තුල උද්ධච්ච කුකුච්ච භාවයේ තිබෙනම කියලා දැනගැනීම විතරයි කරන්න ඕන. අන්නේ දැනගැනීමම තමයි භාවනාව. මූල කර්මස්ථානයකට ගිහින් හිත සංචුන් කරගන්න එකෙන් වෙන්නේ අපි අර බම්බරේ කරකෙන දිහා නොබලා වෙන ලස්සන මලක් දිහා බලනවා වගේ වැඩක්. බඹරේ ගැන ඉගෙන ගන්න ලැබෙන අවස්ථාව මගහැරෙනවා. විපස්සනාවේදී අපේ නංගුරම වෙන්නේ ආනාපාන සතිය වගේ නිශ්චිත අරමුණක් නෙවෙයි හැම දෙම දකින නිර්වත් සිහියමයි. ඒත් ඒ නිර්වත් සිහිය කියන தത്വයට එන්න නම් මුලින්ම යම්කිසි පදනමක් ස්ථාවරත්වයක් හදාගන්න වෙනව නේද? අපි දෙන්නම එකඟ වෙනවා ඇති මේක යෝගාවචරයකට මුහුණ දෙන්න වෙන අමාරුම අභියෝගයක් කියලා. ප්‍රශ්නේ තියෙන්නේ ඒකට හොඳම ආයුධය මොකද්ද කියන එකයි. මම කියන්නේ සමහර අවස්ථාවලදී කෙලින්ම විපස්සනාවට යනවා කියන එක පිහිනන්න දන්නේ නැති කෙනෙක්ව ගැඹුරු මුහුදට තල්ලු කරනවා වගේ වැඩක්. මුලින්ම නොගැඹුරු තැනක පිහිනුම් තටාකියක පුරුදු වෙන්න ඕන. සමතිය කියන්නේ අන්න ඒ වගේ ආරක්ෂිත පුහුණු පරිසරයක්. එතනින් ලබන ශක්තියයි විශ්වාසයයි අතුව ගැඹුරු මුහුදට කියන්නේ විපස්සනාවට යන්න පුරුවන්. නැත්තම් වෙන්නේ වතුරට බයි වෙලා ආයෙත් කවදාවත් පිහිනන්න උත්සාහ නොකරන එක. මම ඔබේ තර්කයට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ. මොකද සමතය මගින් සිද්ධ වෙන්නේ නීවරණතාවකාලිකව යටපත් කරන එක විතරයි. ඒක හරියට මූලාක්ෂයේ තියෙන අනිත් ප්‍රබලෝපමාව වගේ. ගලකින් තනකොළ වැසීම. ගල අයින් කරපු ගමන් තනකොළ ආයෙත් උඩට එනවා. ඒකේ භයානකකම තමයි ගල යට තනකොළ තවත් ශක්තිමත් වෙනවා. මුල් තව ගැඹුරට යනවා. ඒ වගේ තමයි සමතයෙන් නීවරණ යටපත් කරාම ඒවා යටිහිතේ තැම්පත් වෙලා නොසිතූ වෙලාවක වඩා දරුණු විදිහට මතුවෙන්න පුළුවන්. විපස්සනාවෙන් කරන්නේ තනකොළ මුලින්ම උදුරලා දාන එක. ඒක තමයි ස්ථිරසාර විසඳුම. දස්සනා පහතබ්බා දැකීමෙන් ප්‍රහාණය කිරීම කියන්නේ ඒකටයි. නීවරණයක් නැටි වෙලාවට දැන් මාතුල නීවරණ නැහැ කියලා දකින්න එකත් විපස්සනාවෙන්ම කොටසක්. ඒ ගැඹුරු අවබෝධයේ මුල් උදුරන ශක්තිය සමතෙන් ලැබෙන්නේ නැහැ. මම කවදාවත් කිව්වේ නෑ සමතේ කියන්නේ අවසාන විසඳුම කියලා. මම කියන්නේ ඒක අත්‍යවශ්‍ය මෙවලමක් විශේෂයෙන්ම තෝරාගත් අවස්ථාවලදී. මම වෙන උපමාවක් ගන්නම්. දරුණු ආසාදනයක් තියෙන රෝගියෙක් ඉන්නවා. එයාට ආංශික 104ක විතර උණ තිනවා. දක්ෂ වෛද්‍යවරයෙක් කෙලින්ම ආසාදනයට ප්‍රතිකාර කරන ප්‍රතිජීවක දෙන්න කලින් රෝගියාගේ අධික උණ පාලනය කරන්න බෙහෙත් දෙනවා. ඇයි? මොකද අධික උණම රෝගියාට හානි කරන්න පුළුවන් ප්‍රතිකාරවලට ප්‍රතිචාර දක්වන්න බැරි තරමට ශරීරය දුර්වල කරන්න පුළුවන්. උණ පාලනය කරන එක රෝගය සුව කරන එක නෙවෙයි. හැබැයි ඒක ප්‍රතිකාර ක්‍රියාවලිය අත්‍යවශ්‍ය පියවරක්. අන්න ඒ වගේම සමහර අවස්ථාවලදී නීවරණ ප්‍රබලව නැගිටිනකොට විපස්සනාවට අවශ්‍ය මානසික ශක්තිය ගොඩනගා ගන්න මේ පාලනය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක නැතුව කෙලින්ම විපස්සනාවට යන්නේ හැමෝටම බෑ. ඒකයි සමතය ඇතම් අවස්ථාවලදී තීරණාත්මක උපක්‍රමයක් වෙන්නේ. ඒ වෛද්‍ය උපමාව ඊටාම බලවත්. හැබැයි මනසයි ශරීරයයි අතරේ සියුම් වෙනසක් තියෙනවා. ශරීරයේදී උණ අඩු කරන එකයි ආසාදනය නැසන එකයි කියන්නේ ක්‍රියා දෙකක්. නමුත් මනසේදී පළමු ආධාරය සහ සැබෑ ප්‍රතිකාරය එකම ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ප්‍රබල නීවරණය කියන මානසික උණ දිහා කිසිව ප්‍රතික්‍රියාවක් නැතුව සිහියෙන් යුතුව බලාගෙන ඉන්න එකම තමයි ඒ උණ අඩු කරන සිසිලස. ඒ වගේම ඒකම තමයි ඒ උණට හේතුව. ඒ කියන්නේ නීවරණය යථා ස්වභාවය පහල කර දෙන ප්‍රතිකාරයත්. අපිට පියවර දෙකක් ඕන නෑ. සෘජුව දැකීම කියන එකම ක්‍රියාව තුන සිසිලසත් ප්‍රහාණයත් දෙකම තියෙනවා. ඒකයි විපස්සනාවේ තියෙන ගැඹුරුම ශක්තිය. මම හිතන්නේ අපේ මතභේදයේ තියෙන්නේ හැකියාව සහ ප්‍රඥාගෝචර බව කියන තැන්වලදී. ඔබ කියන්නේ ඒකාබද්ධ ක්‍රියාව කරන්න පුළුවන් මට්ටමට සිත දියුණු කරගන්නාතෙක් සමහර යෝගීන්ට අතරමැදි පියවරක් අවශ්‍ය වෙනවා. ඒ අතරමැදි පියවර ප්‍රතික්ෂේප කිරීම සමහර විට ඕන්ව මාර්ගයෙන්ම ඉවත් කරන්න හේතුවක් වෙන්නත් පුළුවන්. අපේ සාකච්ඡාවෙන් පැහැදිලි වෙන්නේ නීවරණ ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධ කරගන්න නම් සෑම මොහොතකම සිහියෙන් යුතුව ඒවාට මුහුණ දීමේ විපස්සනා ක්‍රමවේදය අකණ්ඩව පවතින්න ඕනේ කියන එකයි. తాවකාලික විසදුම් සහ ආරක්ෂිත බංකර් වෙනුවට සටන් බිමේ ඉඳන්ම ඒවායේ මුල, මැද සහ අග දැකීමෙන් විතරයි සැබෑ මිදීමක්, සැබෑ ප්‍රඥාවක් අත්කරගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි සතිපට්ඨානයේ හරය. ඒක නිරන්තරයෙන්ම හැම අවස්ථාවකදීම වළංගු වෙන මූලධර්මයක්. මගේ අවසාන අදහස නම් විපස්සනාව කියන ඒ උතුම් මාවතේ ඒ සටන් පෙරමුණේ නොසෙලී ගමන් කරන්න සමහර දුෂ්කර කුණාටු සහිත අවස්ථාවලදී සමතිය කියන ශක්තිමත් රුකුල ඒ බංකරයේ ආරක්ෂාව අත්‍යවශ්‍ය වෙනවා කියන එකයි. එක සටන මගහරිනව නෙවෙයි සටන වඩාත් ප්‍රඥාගෝචරව සහ සාර්ථකව කරන්න යොදා ගන්නා උපක්‍රමයක්. ඒ නිසා ඒ හැම විටම යොදන දෙයක් නොඋනත් තෝරගත් අවස්ථාවන්හිදී ඒකේ තියෙන වටිනාකම කිසිසේත්ම අඩුතක් සේරු කරන්න බෑ. මෙම දේශමා මූලාශ්‍රය තුල මේ ප්‍රවේශන් දෙකේව ගැඹුර සහ ඒව එකිනෙකට අනුපූරක වෙන විදිය ගැන තවත් බොහෝ දේ ගවේෂණය කරන්න ඉතිරි වෙලා තියෙනවා. සමහර විට සැබෑ මාර්ගය මේ දෙකම එක කණකට විකල්පයක් විදිහට නෙවෙයි අවශ්‍යතාවය අනුව යොදාගන්න දක්ෂ ශිල්පියෙකුගේ මෙවලන් දෙකක් විදිහට දකින්න එක වෙන්නත් පුළුවන්. මේ දෘෂ්ටිකෝණ දෙකම සැලකිලට ගැනීමෙන් විෂය ගැන වඩාත් පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.